ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ තුන්වෙනි දවසට තුන්වෙනි ධර්ම දේශනාවටත් අවස්ථාවයි එළඹිලා තියෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ ච ධම්මා පහතබ්බා ච තණ්හා කායාති තී අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් මාත්‍රකාවසෙන් තබන ලද මේ ප්‍රහාණ කලේසු තෘෂ්ණාවේ පැතිකඩ 6 නැත්නම් හය ආකාර වෙච්ච තෘෂ්ණාව ච තණ්හා කාය නැත්නම් තණ්හා ගොඩවල් හයක් පිටිබඳවයි අපි මේ මේ සුතමේ වශයෙන් අවබෝධ කරමින් ඉන්නේ බණ අහමින් ඉන්නේ බෞසුත භාවය වඩමින් ඉන්නේ ඉතින් ඒකින් ප්‍රධාන වශයෙන්ම යෝග ජීවිතයකට නැත්නම් සමාජයේ ආචාර ධර්ම වලට බලපාන දේ තමයි මේ රූප තණ්හාව ඒක මේ ශිෂ්ටාචාරයේ වැඩෙන්න වැඩෙන්න බොහෝමත්ම සැරෙන් වැඩෙන්න ගත්තා. ඒ නිසා අද අන්තිමට තියෙන්නේ නිකන් සෝබනේ විතරයි. මනුස්සකම නැති වෙලා තියෙනවා. ඉතින් ඒකට හේතුව ඒ රූප තණ්හාව වඩන වැඩවලටම තමයි අපි ශිෂ්ටාචාරය කියන්නේ. රූප තණ්හාව වඩන වැඩවල තමයි දේශපාලන දියුණුව කියලා කියන්නේ. රූප තණ්හාව වඩන වැඩවල තමයි ආර්ථික දියුණුව කියලා කියන්නේ. රූප තණ්හාව වඩන තැන තමයි සමාජ දියුණුව කියලා කියන්නේ. ඉතින් දියුණුව වෙන්න දියුණුව වෙන්න බාහිර සෝබනේ තියෙනවා. නමුත් අභ්‍යන්තර මනුසකම් අහිංසකකම් බයලජ්ජාව නැති වෙන්න පටන් ගන්න තියෙනවා. අපි තාමත් තේරුම් අරගෙනත් නැහැ. තාමත් යන්නේ ඒ ප්‍රමා රූප ප්‍රමාණයට තමයි. ඉතින් ඒක මානව වර්ගයාටම තියෙන තියෙච්ච පිළිකාවක්. නමුත් ඒක මානවයාගේ දෝෂයක් නෙමෙයි මේ මායාවේ උගුලේ හැටි. ඒක නිසා අපි මේ රූපේට බැනලා හෝ රූපේ අවලස්සන කරගෙන හෝ මේක විසඳන්න බෑ. නමුත් ඒ රූපය නිසා මතුවෙන මනාපමනාප දෙක අපිට අවබෝධ කර ගන්න පුළුවන් වුණා නම් ඒක මේ තණ්හාවේ තියෙන සියුම්ම තැන රූපයෙන් මනාප රූපයෙන් වෙන්වීමට අපි කියනවා කායික සිවිවේකය කියලා. ඊට පස්සේ මනාප රූප වලින් හිතට ඇති වෙන කාමච්ඡන්දේට පරිඋත්ථාන කෙලස් කියලා කියනවා. අනුසේ වශයෙන් තියෙන රූපයක් දකින්නකොටම ඇති වෙන මනාපනාප දැක්කන්න පුළුවන් නම් අපිට තේරෙනවා අපි කොච්චර දකින්න හැම වෙලාවකම කෙලස් උල්පතක් කරනවා කියන. දකින්න හැම වෙලාවකම සංස්කරණයක් ඇති වෙනවා. ඒක අන්තිමට සබ්බේ සංඛාරා දුක්ඛ. දුකට හේතු වෙනවා. ඒ වගේම තමයි සද්ද ඉතින් මේ හයක් දැකීම නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රශ්නේ හය ගුණයක් වෙලයි කියලා. නෑ එහෙම එකක් නෙවෙයි මේ හයට බෙදා දැක්වීමෙන් කෙනෙකුට එක පරියන්කදී එක සක්මනකදී එක වැඩමුළුවකදී බලන්න පුළුවන් තමන් මේ සෝබනේට රූප ලාවන්‍යයට එහෙම නැත්තම් කරන මේ මනනන්දනීය ගතිය විශේෂයි මං කොච්චර දිනු වෙලා තියනවද තමාට සද්ද පිළිබඳ අපේ දිනුවක් නැතුව ඇති ගන්ධ රස පහත පිළිබඳ නැතිව ඇති නමුත් රූප විද්‍යාවට කොච්චර දියුණුද කියලා කෙලස් කැඩෙන ස්වරූපේ සහ කෙලස් කැඩීමට පාවිච්චි කරන ක්‍රමවිදි විශේෂයි රූප විශේෂඥ භාවයක් ඇති කරගන්න කෙනෙකුට පුළුවන්. තව කෙනෙකුට පුළුවන් ඒ වෙනුවට ඒ අංශේ බැරි නම් ඒ අංශේ නැතිනම් සද්ද විශේෂයි තමන් කොච්චරක් ස්වාධීන වෙන්න බලනවද කියලා. මේ විදිහට මේ බලමුලුව කඩන්ඩ ඒ නැත්නම් මේ බල කඳ උරට පහර දෙන්න පුළුවන් හයේ ස්ථානයක් වගේ මේක පේන්නේ. ඒ නිසා මේක මේ ධර්ම පැත්තෙන් බලනකොට නම් විග්‍රහයක් පැත්තෙන් බලනකොට සංකීර්ණ ගතියක් විස්තීර්ණ ගතියක් තියෙනවා. නමුත් වෙන් කරලා ගත්තාම කඩන්න ලේසි ගතියක් වශයෙන් තමයි මෙතන දැනගන්න තියෙන්නේ. ඉතින් අද එදා අපි නැත්නම් ඊයේ අපි පෙරේද අපි මේ රූප තණ්හාව, සද්ද තණ්හාව ගැන කතා කරා. අද ඊ ගාවට සාරිපුත්‍ර සාංශේ සඳහන් කරන ගන්ධ රස පහස කියන ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා කියන තුනයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ ශාසනය අපේ සරුවචන් වහන්සේ මේ තුනටම තනි වචනකින් කතා කරනවා. මුතේ කියලා. මුත කියන්නේ ගඳ නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස නීරස සහ මිහිරි රස කායට දැනෙන කායික වේදනා සහ කායික සැප. අර ඇහැට දැනෙන එක රූප වශයෙන් වෙනම ආයතනයක් වශයෙන් පෙනී හිටිනවා. සද්ද වලට පේන එක සද්ද වශයෙන් පෙනී හිටිනවා. ගන්ධ රස පහස කියන මේ තුනම එකට දාලා සරුවචන් සඳහන් කරන මොකද මේක ස්වභාවයෙන් කෙලෙස් උපදින අඩුයි ඇහැට සාපේක්ෂව. සද්දට සාපේක්ෂව. මේ දෙක අවබෝධ කරගත්ත කෙනාට තේරුම් ගන්න පුළුවන් මේ ඇහැ කන දෙකේ යම් ප්‍රමාණික හික්මියක් ඇති කරගත්ත කෙනාට තමයි මේ නාසයේ දිවේ කයේ ක්‍රියාවලිය වල සඳහා අවිසිල්ල වැඩියෙන්ම කරන්නේ අපි බලන රූප සහ දකින සද්දානෝ තමයි. ඒ නිසා වෙළඳ ප්‍රචාර අපිවට පහර දෙන්නේ එහෙම නැත්නම් අපි ලව්ව එක එක ගඳ සුවඳ විඳවන්ට ඒ ගඳ සුවඳ විලෝන් විකුණවා ගන්නේ එහෙම නැත්නම් අපේ දිව පිනවන රසමසවුළු විකුණගන්නේ මේ ඇඳකුතු මෙට්ට මෙට්ට යාන වාහන දේවල් අපි ලව විකුණගන්නේ රූපෙන් සහ සද්දෙන් තමයි අපි අල්ලන්නේ. ඒක තමයි වෙළඳ ප්‍රචාරයේ තියෙන ප්‍රධානම සටන් උපක්‍රම. ඒක පිළිබඳව කිසි කෙනෙක් හිතන්නේත් නැහැ බලන්නේත් නැහැ. ඒගොල්ලෝ හිතනවා ඒව වැඩියෙන් දැකලා ඒව වැඩියෙන් අහලා වැඩි වැඩියෙන් ගන්ධ සුවඳ විඳිනවා නම් අද වැඩියෙන් සත්‍යයට රස විඳිනවනම් වැඩි වැඩියෙන් පහත ලබනවනම් එයා පොහසත් කිය. නමුත් මේ ගඳ බැලීම, රස බැලීම පහස කියන වැඩපිළිවෙල ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ කවදාක සන්තෝෂ කරන්න බැරි එකක් බව පිළිගන්න කවුරුත් කැමති නැහැ. එතකොට ඔය කිසිම කෙනෙකුට ඔය සමීකරණ විකුණ ගන්න හම්බෙන්නේ නැහැ. විලඳ ව්‍යාපාර කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක වසංගන්න තමයි අපි මේ වගේ ගඳෙහි රසෙහි පහසෙහි නිත්‍ය සංඥාවක් ඇති කරගෙන අරයට වැඩිය මම විවිධ ගඳ සුවඳ ඇති කෙනෙක්. අරයට වැඩිය මම විවිධ රස මස උළු කාපු කන කෙනෙක්. අරයට වැඩිය ඇඳ ඇඳ ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට යාන වාහන වලින් වැඩි කෙනෙක් කියලා. අපි මෙවට වියදම් කරන ප්‍රමාණ සහ මේකෙන් ලැබෙන ආස්වාද කයට ලැබෙන ආස්වාද වලට වැඩිය සමාජ තත්ත්වේ රැකීම සඳහා කරන අඳුරයක් විතරයි තියෙන්නේ. ඒ භාෂාවක් නෑ කියන්නම් බෑ. ගන්ධ සුවඳ වෙනසක් තියෙනවා. රසමස උලුවත් වෙනසක් තියෙනවා. පහසෙත් වෙනසක් තියෙනවා. නමුත් අද ඒක සමාජ මට්ටම් සඳහා අපි පුදුමාකාර කැම්පිටිල්ලක් කපරනවා. ඒක හරි අමාරුයි ඒ පැත්තෙම වැළුවොත් මේසක ප්‍රශ්න දිහා බලන්න මොකද අපි પરම්පරා ගානක් ඒ ගන්ධ සුවඳ වැඩ කිරීම සඳහා ඕනම දෙයක් අපකරන්න තරමටම දීන භාවයටපත් වෙලා තිනවා මේ රසමස උලට මාළුවට දෙන හැම කනවා වගේ කාපු ගමන් වතුරෙන් උඩ එනවා මැරෙන්න වෙන බව දැනගෙනත් මේ කොලෙස්ටරෝල් තියෙන මිනිස්සු තෙල් කන ගතිය අපිට කියන්න පුළුවන් නිදර්ශනයක් විදියට. දීවැඩියාව තියෙන මිනිස්සු හොරෙන් සීනි කන හැටි. වකුගඩු අමාරු තියෙන මිනිස්සු බොන හැටි. ඉතින් ඒ නිසා දේන් ජීවිතිනස ගන්න ප්‍රදේශේ බොහෝම සරයි ආද. හොඳටම දන්නවා. ඒක වැඩියෙන්ම සිද්ධ වෙන්නේ උගතුන් අතර. මේ දැනුව තියෙන අය අතර. එතකොට පේනවා මේකේ තියෙන අර පළඟැටිය ගින්නට පයින්නා වගේ දැක්ක දැක්ක දන දන තමන් පැන්න අසාර්ථක වුණොත් පළඟැටිය එක තට්ටක් විතරයි පීච්චෙන්නේ. එතකොට කරගඳ ගහද්දි ඉතුළු තටු තුනේ අර ගින්නටමයි පනින්නේ. එතකොට වැඩි අඩු ප්‍රමාණයක් පිච්චෙනවා ඒතිෙදිත් ළඟ ළඟ කරගිලා ගින්නට මැඩ. ඒක සමාජ වශයෙන් බලන්න ගියොත් ඒක නිකන් සමාජශීලී නැති ශිෂ්ට නැති නැත්නම් රස හඳුනන්නේ නැති තත්වයකටපත් වෙලා තියෙනවා. යෝගාවචරය කල්පනා කරන්න පුළුවන් සමාජයට මට කොහොමඩක්වත් හදන්න බෑ. ඒ කියන්නේ ඒකේ චාරයක්ම නැහැ. ඒක පිළිබඳව බලාපොරොත්තු තියන්නත් බෑ. හැබැයි මට හැදෙන්න පුළුවන් කියන්නේ. මේක තමයි මේ ප්‍රහාණ කළ යුතු තෘෂ්ණා හයෙන් ගන්ධ රස පහස පිළිබඳව කතා කරනකොට ඒක රූප තණ්හා සද්ද තණ්හා වලට යට තට්ටුවේ තියෙයි. මේක මොලේ ක්‍රියාකාරීත්වය බැලුවත් මොලේ ක්‍රියාකාරීත්වය ගොඩාක් ෆ්‍රොෆ්‍රන්ටල් ලොබ් ලොබ් එකේ ඉස්සරහා මොලේ වැඩිම ප්‍රසාරණ වෙලා තියෙන වර්ධනය වෙලා තියෙන මනුස්සය කියලා බැලුවොත් ඒක ගොඩක් වෙලාවට වර්ධනය වෙලා තියෙන්නේ රස වර්ණ සහ ගන්ධ ගඳ අද්දානුව තමයි. ඊට යට ගැඹුරේ තමයි තියෙන්නේ ඉව අල්ලන ගතිය. දැන් ඒක මනුස්සයකින් ඈත් වෙගෙන යනවා. ඉව තිබුණේ තිරිසංකාලී. බල්ලට තියෙනවා අලියට තියෙනවා අපිත් ඒ ශීරපායි මුල් මුල් යුගවල අපි ජීවත් වෙලා තියෙන ඉවල්ලා දැන් මිනිස්සු ඉවල්ලන එක අඩුයි ඊට පස්සේ කබරයෝ නයි දිව එළියට දාලා තමයි ස්පර්ශක වශයෙන් ක්‍රියාත්මක කරන්නේ ඒ නිසා දිව දෙකේ කට්ටි කියලා ඒක හදාහන් කරන දැන් ඒකත් අපේ අඩුයි පහසත් අඩුයි මොකද හේතුව මේ නවීන උපකරණ අපි වෙනුවෙන් පහත ලබලා දෙනවා කිසිම දෙයක් අපි දැන් අපේ එන වේදනාවක්වත් දන්නේ ඒකට මීටරයක් දාන්න ඕනේ. අර යන්ත්‍රයට දාන්න ඕනේ මේ යන්ත්‍රයට දාන්න ඕනේ එක එකටවත් තේරෙන්නේ නැහැ. Tamange ඇඟේ එන වේදනාවක්වත් කියා ගන්න තේරෙන්නේ නැහැ. මොකද ඔක්කොටම යන්ත්‍ර හදලා තියෙනවා. ඒකට වෙනම ටෙක්නීෂියන්ස්ලා ඉන්නවා. ඒක රෙකමන්ඩ් කරන්න වෙනම දොස්තරලා ඉන්නවා. ඉතින් වයර් පොඩ්ඩක් මාරු වෙලා මේ කිරි බබාගේ නම වැටුණොත් සියදොරිස්ට දොස්තර දෙන්නේ සියදොරිට කිරි බබාට ඕනේ ලෙඩේට තමයි. ආද විද්‍යාවේ ඒ වගේ විකාර වෙනවා පස්සේ හුස්ම ගන්න බැරි දේවල් වෙලා තියෙනවා. මොකද යන්ත්‍රයේ විශ්වාසයි සියදොරස් කියනමයි කොන්දේ අමාරු දෙන්නේ. නෑ නෑ යන්ත්‍රයේ කියන ඔබේ තියෙන පිටිකරේ දෙලඩක්. බෙහෙත දෙන්නේ පිටිකරට. මොකද යන්ත්‍රයේ විශ්වාසයි. එක්කෙකුටවත් බෑද. Tamange ඇඟෙන් නිකුත් වෙන ස්පර්ශය දන්නේ. මොකද ඒ තරම්ම අපි අද ශිෂ්ට වෙලා. කය අඳුරන්නේ නැති මනටපත් වෙලා. නමුත් ඒවුවා සහජාස. තිරසනුගේ සහජාස ඉවට රසට දිවෙන් මේ කයෙන් එන දේවල් නිසා ඒ මිනිස්සු ඒක අතහැරලා ඒ සත්වික අතහැරලා නැහැ. මිනිස්සුයා ගොඩාක් එකකින් ඈත් වෙලා ඕනම කෙනෙකුට අපි වෙන සැලසුමක් හදාන්න පුළුවන් අද. ඕනම කෙනෙකුට අපිට න්‍යාය පත්‍රයක් හදාන්න පුළුවන් මේ ගඳ අනුව රස අනුව පහස අනුව. ඉතින් ඒක නිසා ඒ පාලන තන්ත්‍රයේ ඉන්න කට්ටිය හරි කැමැති. අපි ගඳ අනුව ඒගොල්ලෝ දෙන ඇමානුව දඟලනවා. ඒගොල්ලෝ දෙන රස අනුව දඟලනවා. ඒගොල්ලෝ දෙන පහස අනුව දඟලනවා. ඉතින් ඒක හරියට ඇම කන මාළුවෝ ඉන්නවා නම් මාළු කාරය කැමැති. මේ වලක් ඛණ්ඩ වැඩි දෙයක් මේක. නමුත් භාවනා කරනකොට කොයි වෙලාවේද නැත්නම් කොහොමද අපි අර සද්ද ගැන කතා මේ රූප ගැන කතා කරනකොට වීතික්කම මට්ටම පරිඋත්ථාන මට්ටම සහ අනුසේ මට්ටම කියලා කෙලෙස් භූමි තුනක් තියෙනවා වගේ මේ ගන්ධරස පහසෙත් අර වාගෙම කෙලෙස් භූමි තුනක් තියෙනවා ගිහිගේ කියලා කියන්නේ මේ උකොඩා ගඳ જાති රැස් කරන තැන රස જાති විශාල වශයෙන් රැස් කරන උදේ කෑම දවල්ට බෑ දවල් කෑම රැයට බෑ ඉස්සරහ කෑම ගන්න බෑ තේ බීමට ගන්න දේවල් කෑමට ගන්න බෑ ගොඩක් හදාගෙන තියෙනවා හදාගෙන මෙවෙන් ටේබල් මැනස් හදාගෙන විශාල සම්භෝග එහෙම නැත්නම් සම්භාෂණ එහෙම නැත්නම් භෝජන සංග්‍රහ ඉච්චරම යද තියෙන ලෝකේ. ඒ කියන්නේ කෑමටමයි. වෙන මොකක්වත් නැහැ. ඊට පස්සේ පහස කියලා ගත්තාම පුදුමාකාර විදිහට මනුෂයාට එක එක එක එකට මේ ගෘහෝපකරණ සදාගෙන ඉස්සර ගමරාලට තිබුණේ කණ්ඩ කොටණ්ඩයි ඉඳ ඉදින්ඩයි පාන තියණ්ඩයි දොරාට වණ්ඩයි වංගෙඩි විතරයි. දැන් නැහැ. වංගෙඩිය පේන්නම නැහැ. හොඳට කන මිනිස්සු නිකන් පේන මේ වංගෙඩි වගේ පේන්න තියෙනවා. වෙන මොකක්වත් නැහැ. ඒ එක එක උපකරණ වලට අර පරණ තිබුණ කිසිම උපකරණයක් දැන් ඇත්තේ නැහැ. වෙනමම උපකරණ සෙට් එකක් ඇවිල්ලා තියෙනවා පහසට. ඉතින් ඒ නිසා පේන්න තියෙනවා සමාජශීලී වෙනකොට එහෙම නැත්නම් මේ කියන මේ සමාජයේ පෙරමුණේ ඉන්න නැත්නම් සමාජශීලී කට්ටිය කොච්චරක් දුරට මෙවුව අණුව සමාජ මට්ටම් හදාගෙන සමාජ මට්ටම් කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි වෙලද ව්‍යාපාර. මේකේ හම්බ කරන කනවද ඒත් එක්ක සාපේක්ෂව බලනකොට පැවිදි ජීවිතය බාහදක්ෂ ව්‍යාපාරේ වගේ දේවල් විතරක් පුළුවන් තරම් උත්සාහ කරලා දීලා තියෙනවා. මේවා පුළුවන් තරම් අඩු කරලා ඒ අනුව නිහතමානී නිහතමානීත්වයට අර්පිත මනසෙන් ජීවිතේ ගතකරනද නමුත් ඒ ව්‍යාපාර දෙකම පැවිද්දගේ ජීවිතයත් බාලදක්ෂ ව්‍යාපාර වගේ දේවල් බොහෝ විට සමාජයේ ඉච්ඡර සමාජශීලී වශයෙන් පිළිගන්නේ නමුත් මේ ගන්ධටයි රසටයි පහසටයි අපි කොච්චර ඇබ්බැහි වෙලා තියෙනවද කියලා කියනවනම් අද ලෝකේ තියෙන වස්තු මදි වෙලා අපි බලව හාරහාර ඇතුලේ තියෙන සේවල් දෙයර්ම ගොඩට අරගෙන තියෙනවා. ගොඩට ගනිමින් ඉන්නවා. මේ ගැනීම නිසා පෘථිවි තලය සම්පූර්ණයෙන් විස දවටපත් වෙලා දූෂිත වෙලා තිනවා. රත් වෙන්න පටන් ගන්න තියෙනවා. හිත දූෂණය වෙන්න පටන් ගන්න තියෙනවා. හැබැයි කිසි කෙනෙකුට මේක නතර කරන්න බෑ. මේක එන්නේ එන්නේ වැඩි වෙනවා. මේ පරිසර දූෂණය එන්නේ එන්නේ වැඩි වෙනවා. ඒ මොකද දියුණු රටවල් කිසි කෙනෙක් පරිසර දූෂණය නැත කිරීමේ කිවිසුම ලස්සම් කරන්නේ නැහැ. ඒගොල්ලෝ අනින් ඇඟිලි දික් කරලා කියන දුප්පත් රටවල් සියල්ලම අස්සම් කරන්න ඕනේ කියලා ලොක්කෝ අස්සම් කරන්නේ නැහැ. මොකද අස්සම් කෙරුවොත් මේ ආර්ථිකය පවත්වන්න බෑ ඒගොල්ලන්. ඒගොල්ලන්ට අපි සුරකන්න බෑ. ඉතින් ඒක නිසා මේ යන ගමනේදී කොහොමද යෝගාවචරයා මේ පරිසර දූෂණයට උත්තර දෙන්නේ? කොහොමද යෝගාවචරයා මේ පෘථිවි රත් වෙන එකට උත්තර දෙන්නේ? කොහොමද යෝගාවචරයා මේ දූෂණයට බාහිර සහ අභ්‍යන්තර දූෂණයට උත්තර දෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට කියලා දීලා තියෙනවද කියනවනම් කිසිම වියදමක් නොකර කිසිම දෙයකට නොදැනෙන්න යෝගාවචරය සත්‍යමත්ව ගත කරන හැම චිත්තක්ෂණයකම ලෝකෙට වෙනවා. යෝගාවචරය සත්‍යමත්ව ගත කරන හැම චිත්තක්ෂණයකම බාහිර පරිසරයේ දූෂණය අඩු වෙනවා, චිත්ත දූෂණය අඩු වෙනවා. නමුත් කිසිම විශ්වවිද්‍යාලයකවත් කිසිම ඉස්කෝලේක මේක උගන්වන්නේ නැහැ. මේ නිකන් දෙන්නේ. සරුවචාන්ස අවුරුදු 35ක් කටක වෙනකන් කිව්වා. බෞද්ධයවත් දන්නේ නැහැ. බෞද්ධ මුළු ලෝකේ පුරාම ගිහිල්ලා බුද්ධ ආගම පතුරවන්න ධර්මද්වීපය කියලා උගන්වනවා. මම කිසිම ධර්ම දූත සේවාවේ ඉන්න හාමුදුර කෙනෙක් දැකලා නැහැ සත්‍ය උගන්වනවා. කිසිම තැනක නැහැ. කොච්චරද කියනවනම් ඒක උගන්වන්න ගියොත් බුද්ධ ආගම නෙවෙයි කියන මට්ටමට කෙනෙහිලි කරනවා උගන්වන්න දෙන්නේ නැහැ. මොකද ඒ හාමුදුරුන්ගේ දෝෂේ නිසා නෙවෙයි. ඒ හාමුදුරු කාගේදෝ වරණාවක් බවට පත් වෙලා ඉන්නේ. මොකද ඒගොල්ලෝ උගන්නන දේෙන් බිස්නස් එකක් තියෙනවා. මේ උගන්නන දේෙන් බිස්නස් එකක් නැහැ. මේ උගන්නන දේෙන් Tamange හිත නිවෙන එකයි වෙන්නේ. පරිසරේ නිවෙන එකයි වෙන්නේ. දූෂණිය අඩු වෙන එකයි වෙන්නේ. ඒක නිසා භාවනා කරනකොට ඒ කෙනා ගන්ධ රස පහසින් නච්ච ගීත වාදිත විසුක දර්ශන මාලා ගන්ධ විලේපන කියනකොට එයා ඒක ප්‍රතික්ෂේප කරනවා. අපේ ඇඟෙන් එන හඩු ගඳ තිබිච්චා ඒ එච්චරයි. දැන් මේ 100ට වැඩි වුණොත් නම් මේක ඇතුලේ හඩු ගඳ ගහනවා. ළඟ ළඟ වාදෙට ගියොත් අනුගයි අපි කියන උල්ලුවන් තරම් වතුර දෙන්න ඕදගනින්න. හැබැයි උලන් දෙන්න එපා ලතු. අතෙන්ද මේකයි මෙතෙන්ද මේක නිසා නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ පිලේපන ධාරණ මණ්ඩන එතකොට විකාල භෝජන ශික්ෂා පදේ තුනෙන් දෙකට බස්සනවා තුන් වේල දෙවේලට බස්සලා දෙනවා ඉතින් මේක කවුරුත් හිතනවා මෙච්චර කණ්ඩ බොණ්ඩ තියේදී හම්බ කරලා තියෙන දේ මොකටද මේ විකාල භෝජනේ මොකද්ද හම්බෙන පින එහෙම නැත්නම් මේ නැච්ච ගීත නැතිවීම නිසා විහිළු දර්ශන නොකිරීම නිසා මාලා ගන්ධ විලේපන නොකිරීම මොකද්ද හම්බෙන්න පින පරිසර දූෂණය අඩු වෙනවා චිත්ත දූෂණය අඩු වෙනවා manussකම පිහිටනවා බයලජ්ජා වෙනවා ඉතින් මේ ශික්ෂාපද කවදාවත් මොනම හේතුවක් නිසාවත් බටරි චින්තනයේ තියෙන කෙනෙකුට හෝ බටහිර රටක විස්තර කරන්න යන්න බෑ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේ ශරීරයේ තියෙන පුළුවන් තරම් විභූෂණ පාණ්ඩයි. නච්ච ගීත පුළුවන් තරම් කරනවා. අද පන්තල් විතර නච්ච ගීත වලට උදව් කරන වෙන කිසිම ආයතනයක් නැහැ. පුළුවන් තරම් පෙර ගහපල්ලා, ගෙජ්ජි හොල්ලපල්ලා, බැති කී කියපල්ලා, තොරන් කවි කියපල්ලා පුළුවන් තරම් අවශ්‍යතාවය තියෙනවා. වාදිත විසූක දර්ශන කියලා කියන්නේ විහිළු දර්ශන. ඉතින් මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා සංඝයා කියන්නේ මට විහිළු දර්ශනයක්. සංඝයා කියන්නේ නැෂනල් ජෝක කෙනෙක් මට. මට දකින්නට hina යනවා. මම දැනුණත් මගේ කණ්ණාඩිය දැක්කොත් මගේ රූපේ මට hina යනවා. උඹත් ඒ පිස්සංගෙන් එකෙක් නේද කියලා. අනුකම්පා කරන්න බැරි තරම් ද්වේෂයක් මයි ළඟ තිබුණා. මෙච්චර බුදුරජාණන් වහන්සේ මේ නිහඬ නිෂ්කලංක ජීවිතයක් පෙන්වන්න තියේදී මේ මේ මේ සංඝයා පන්සල හරහා බුද්ධ학ම හරහා නැච්ච ගීත වඩන හැටි පිසුක දර්ශන කරන හැටි මේ මෑතකද මන් දන්න කාලේ තමයි වෙසක් එකට ඔලු බක්කොන රිල්ල නතර කරේ එතන වැඩි හිටියෝ ඉන්නවනම් දන්නව ඇති ඉස්සර වෙසක් කාලේට ඔලු බක්කොන නටනවා කියන්නේ විසුක දර්ශන මාලා ගන්ධ විලේපන අද විතර පාරායිනේ මේ මල් ශාලා තියෙන යුගයක් තිබුණාද කියලා අහන්න බලන්න. මැරුණට පස්සෙත් මල් මාලා. ඉන්නකනොත් මල් මාලා. ධාරණ මණ්ඩන එක එක විභූෂණ පානවා මේ සිල්ලම් ඔක්කොම කිසි පැකිලීමක් නැතුව මේ අද පවතින බුද්ධ ධර්මයේ පවතින. ඒ නිසා මම දන්නවා මට එච්චර සෞඛ්‍ය සම්බන්ධ නැහැ මේවා ගැන කතා කරන එක. ඔය ගොල්ලෝ වගේ කියන්න ඕනේ. ඔයගොල්ලෝ තමයි අද මෙතන නොහිටියා නම් ඔයගොල්ලොත් ඌවට තමයි ඇඟිලි ගහගෙන ඌවට පොහොර දාගෙන ඌවට තල්ලු කරන් ඉන්නවා මේකත් බුද්ධහම කියලා. බුදුහාමුදුරෝ දැක්කනම් මොනව හිතයි? පිරුණ මංචකීදිත් ඇවිල්ලා නටන්න පටන් අරගත්ත බෙර ගහගෙන මොකද නච්ච ගීත වාදි චිම්පුදන මිනිස්සු නෙවෙයි මං නිමසින් පුදන්නේ ප්‍රතිපත්තියෙන් පුදන මිනිස්සු කියලා. නමුත් එතකොට මේ හුඟ දෙනකොට හිතෙයි හිතනවා ඇත්තම මම දන්නවා හිතනවායි කියලා. මේ හුස්ම ගන්න එකට හිත බලනකොට ඒක බුද්ධඝමද ඕකෙන් පිනක් සිද්ධ වෙනවද? ඕකද භාවනා කියන්නේ. ඕකෙ ගිජ්ජි හෙල්ලෙන්නේ නැහෙනේ. ගඳ සුවඳ නැහෙනේ. නාඩගම් නැහෙනේ. එනිසා කිසි කෙනෙක් කැමති නැහැ මේ මේකට විකල්පයක් වශයෙන් එහෙම නැත්නම් මේ ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා වේ වෙන්වීම සඳහා බුදුහාමුදුරු දීලා තියෙන මේ වර්තමාන මොහොතේ හිත තැබීම අඩු ගානේ බුද්ධ ආගමේ කියවන එකක් කියන්නවත් දන්නේ නැහැ. ඒක නිසා කවුරු හරි හිතුවොත් එහෙම නිකමට හරි මේක ඇහිලා මම මේ ගන්ධ තණ්හාවෙන් රස තණ්හාවෙන් පොට්ටබ්බ තණ්හාවෙන් පොඩ්ඩක් වෙන් වෙන්න ඕනේ කියලා ඒ අද ප්‍රධාන වශයෙන් බාධා පැමිණෙන්නේ බුද්ධ ආගමෙන්මයි. මොකද ඒක තමයි ඒක දියුණු කරන වඩාගෙන වවාගෙන බෝකන කරන කන්නේ. ඉතින් ඒක නිසා ඒ මේ බුද්ධ ආගමෙත් බුද්ධ ධර්මෙත් අතර තියෙන වෙනස දැකිලෙදී නිසරණණය සුවිශේෂී තනක් අවුරුදු 50ක් කරගෙන තිබිලා තියෙනවා. අපි ලැබෙන අවුරුදු වෙනකොට අවුරුදු 50 සම්පූර්ණ කරනවා. ඒ පුරාවට කිසිම උත්සවයක් නැහැ මේ. කටින පිංකමක්වත් නැහැ. ඉතින් ඒක නිසා උගෝ දෙනෙක් හිතනවා මේකත් බුද්ධ ආගමද කියලා. අර ගෝධාව නැති නිසා. නමුත් ඒ ගෝධක් කරන තැන්වල තියෙන අවුල් වියවුල් දැන් දූෂණ, චිත්ත දූෂණ, පරිසර දූෂණ දිහා බලනකොට අපි ගොඩාක් සතුටු වෙනවා. මොකක්වත් නැහැ අපි පුළුවන් තරම් පිළිසත කියනවා. නිස්සද්ද වෙන්න දඟලන්න එපා. එක තැනක වැඩි වෙලා ඉන්න බලන්න. ඒක අරමුණක ගොඩක් වෙලා පවත්වන්න බලන්න. ඉතින් උඟ දෙනකොට සැකයි මේක බුද්ධ ආගමද කියලා. මොකද ඒ තරම්ම අවුස්සලා තියෙන ගන්ධ රස පහස තමයි. ඉතින් ඒක නිසා කවදද මේ කියන කතාව මේක ටිකක් හිතර දෙන කතාවක් නේ මම දැන් කිව්වේ නිකන් කාට හරි කොනහන්න කියන කතාවක් වගේනේ. මේක යෝගාවචරයට කොයි වෙලාවෙදීද ප්‍රත්‍යක්ෂ කරන්න හම්බ වෙන්නේ නැත්නම් යෝගාචරයට අදාළ වෙන්නේ කොයි වෙලාවද කියලා බැලුවොත් ඒ යෝගාවචර සිල්පද ගන්නකොටම උච්චාසයන මහාසයන ගන්නකොටම විකාල භෝජන ශික්ෂාපදේ ගන්නකොටම නච්ච ගීත වාදිත ශික්ෂාපදේ ගන්නකොටම එයා මේකට වීතික්කම මට්ටමේ එහෙම නැත්නම් සීල මට්ටමේ යම් කැපකිරීමක් කරනවා අපි ඒක තමයි අට සිල් සමාදන් කරවලා ඉවරලා මේකට ගන්නකොට ගන්ධ සම්බන්ධව කියලා තියෙනවනම් ගන්ධ විලේපන මාලා ගන්ධ විලේපන අපි කියනවා අයින් කරන්නයි කියලා. රසපැත්තෙන් බලනකොට කියනවා තම්බල දෙන දෙයක් කාපන් පුළුවන් නම් රැට පුළුවන් නම් හරි වැන්න හරි නොකා හිටපන් දෙන්නේ නැත්තම් මොන කරන්නේ ඉතින් කන්නේ නැතු. දෙන්නේ නැහැ. ඒත් සමහරු ලක්ස් ප්‍රය ගෙනත් තියාන මාරි බිස්කට් ගෙනත් තියාන හංගගෙන කනවා. සමහරට රිලව් එක පාට කාමර වලට පැනලා බිස්කට් එක යන. එතකොටයි අපි දන්නේ වැඩි යව් වෙලයි කියලා. ඒ කියන්නේ හිතන්නවත් බෑ. රැට නොකා ඉන්නවයි කියලා. ඒ පහස වශයෙන් උච්චාසයන මහසයන නෑ දැන් ওই ඉඳගෙන ඉන්න ආසනේ බලන්න. ගෙවල් වල හිටියනම් අපි පාවිච්චි කරන ආසනත් මෙහි ආවට පස්සේ අපි පාවිච්චි කරන ආසනත් බලනකොට මහ විශාල වෙනසක් තියෙනවා. ඒක පේන්නේ විහිං දුක් විඳිනවා වගේ. මේ හැම එකකින්ම කරන්නේ වීතික්කම මට්ටමේ එහෙම නැත්නම් කායික මට්ටමින් ගන්ධ රස පහස පොඩ්ඩක් ගන්ධ රස පහස පොඩ්ඩක් ඈඩ් කරගන්නවා. ඉතින් මේක හැමදාම කරන්න බෑ. අපි తాවකාලිකව කරලා බලන්න. සංඥා කිව්වහම මේක දිගටම කරනවා. දිගටම කරලා බැඳිලා ඉන්නවා. නමුත් සංඝ සමාජය දිහා බලනකොට සෑහෙන දුර්ලභකම් තියෙනවා. මේව සම්බන්ධයෙන් සභාවේ දුර්ලකම් තියෙනවා. ඒක අපි බෞද්ධ වශයෙන් කතා නොකර ඉන්නවා. නමුත් දැන් නම් එහෙමත් නැහැ. විවේචනට ලක් වෙලා තියෙනවා. දැන් අපි ඒක හිතා පිළිගත්තයි කියලා තුන අටසිල් බැරි වුණා හරි පුළුවන් හරි අටසිල් රකින්න මම පොරොන්දු වෙනවා. එහෙම නැත්නම් දසසිල් රකින්න නැත්නම් සාමනීර සීල රකින්න නැත්නම් උපසම්පදා සීල රකින්නකොට ඕවා සරුවචනන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඊට ඇතුලේ ගැඹුර තියෙන කල්ලන්න ඕනේ නම් කරුණා කරලා මේ ওই පිට තියෙන ගොරෝසු ඕලාරික වශයෙන් තියෙන මේවට තියෙන රස තෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, පොට්ටබ්බ තෘෂ්ණාව අයින්කරනද එතකොට කෙලස් 100ක් කැපිලා නැහැ. පිටලෙල්ල ගොරෝසු හරි අයින් වෙනවා. ඊට පස්සේ ඒ සීල ශික්ෂා සමාදන් වෙච්ච ඔක්කොමලා සමාධි ශික්ෂාට යන්නේ නැහැ. නමුත් කවුරු හරි හිතුවයි කියලා හිතමු මම මේ විදියට ආරසීල් සමාදන් වෙලා නිකන් ඉන්න හොඳ නැහැ මම භාවනා කරනවායි කියලා. මම සමත භාවනාවක්, විපස්සනා භාවනාවක්, පරියංක භාවනාවක්, සක්මන් භාවනාවක් කරනවායි කියලා. කරලිවලා කොයි වෙලාවක හෝ පළවෙනිම අවශ්‍ය කරලා තියෙන මේ සමාධියනේ මේ සමාධිය කරන්න ගියාම ප්‍රධාන වශයෙන්ම සමාධියේදී අපි බලාපොරොත්තු වෙන්නා වූ කාමච්ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවය ගැනීම කියන පළවෙනි නීවරණය සහ පළවෙනි ධානාංගය අරගෙන බැලුවොත් එහෙම 99.99ක් අසාර්ථකයි. ඉඳගත් ගමන් මේ තමන් විඳපු ගඳ සුවඳ පිළිබඳව මතක සටහන් එන්න පටන් ගන්නවා. රස පිළිබඳව මතක සටහන් එන්න පටන් ගන්නවා. ඉඳගෙන ඉන්න ආසනයේ තියෙන අපහසුකම පිළිබඳව මතක සටහන් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක කොච්චර කරනවද කියනවනම් අරමුණක හිත පවත්තන්නම නොදෙන තරම්. සමහර චෝදනා කරන මට හුස්ම අල්ලන්නත් බෑ කියලා. දැනෙන්නෙත් නෑ කියලා. එහෙම නැත්නම් සුළු වේලාවකටවත් මේ කය තියෙන විදිහ දිහා බලන්න බෑ. ඒක අතීතයට යනවා. එක්ක අනාගතයට යනවා. එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන හිතනවා. වෙන තැනක් ගැන හිතනවා. මේ මම දැන් මෙතන කියන එකේ තියන්නම බෑ. තියාගත්ත කෙනාට තේරෙනවා මේ මම දැන් මෙතන කියන එකේ තියාගත්ත කෙනාට තේරෙනවා ඒක පවත්වා ගැනීම සඳහා අපේ මුළු ජීවිතේ මුළු සංසාරෙම කවදාකවත් අපිට උගන්ලා නැහැ කවුරක්වත්. බුදුහාමුදුරු ඇරේ. අපි අධ්‍යාපනයෙන් දියුණු වෙන්න වෙන්න වෙන්න වර්තමානයේ හිත පැවැත්වීම අපෙන් ඈත් වෙනවා මිසක් ඒකට යන්නේ නැහැ. හිතන්නත් තමයි. අද තියෙන කිසිම අධ්‍යාපන ආයතනයක මේ කිසිම දවසක හිතලා හෝ අහලා හරි තියනවාද මොනම අධ්‍යාපන ආත්මික හෝ මේ ඇති හැටිය දැකීම හෝ වර්තමාන අරමුණේ හිත පැවැත්වීම හෝ මම දැන් මෙතන ඉන්නවා කියන එක මනුස්සකමේ මූලික දේ ඒක කරපන් කියලා කද්දාවත් නැහැ. මාත් ඇහෙන අධ්‍යාපන ආයතන වලට ගිය මිනිස්සෙක් නිසා මම දන්නවා උගන්වන්නෙම නැහැ. ඒකේ උගන්වන්නේ වර්තමාන හිත නොතබ ඉතිහාසයේ හිත තියෙන හැටි උගන්වනවා, භූගෝලයේ හිත තියෙන හැටි උගන්වනවා, රසායන විද්‍යාවේ හිත තියෙන හැටි උගන්වනවා, භෞතික විද්‍යාව උගන්වනවා. ඔක්කොම විද්‍යාවල් තියෙනවා. හැබැයි හැම එකේම වර්තමාන මොහොත නැහැ. එනිසා මේ විෂයන්නේ හැම එකකදීම බයලජ්‍ය දෙකට පොඩි කෙනෙහිල්ලක් යනවා. සම්මාදිටියට පොඩි කෙනෙහිල්ලක් යනවා. සම්මා සංකප්පයට පොඩි කෙනහිල්ලක් යනවා. හී නූලෙන් කරන්නේ මොකද්ද? අපි මිත්‍යා දෘෂ්ටිකට බඳින. භෞතික ඥාන ලෝකේ තියෙන හැම ඥානයක්ම පටන් අරන් තියෙන්නේ සතිය මග අරවන්න හදපු දේවල්. එහෙම නැත්නම් අසත්‍යමත් කරන්න හදපු දේවල්. ඉතින් අපි ඒකට ගිනස් වාර්තා ගිනස් නෙවෙයි නොබෙල් ප්‍රයිසස් දෙනවා, මැග්සේසේ සම්මාන දෙනවා, අර සාහිත්‍ය සම්මාන මේ සාහිත්‍ය සම්මාන දීලා නටවනවා. කිසිම තැනක වර්තමාන මොහොතේ තියන්න දෙන්නේ නැහැ. ඒ නිසා අධ්‍යාපන ලැබුවද නැද්ද කියන එක භාවනාවට කිසිම අදාළකමක් නැහැ. යමක්කමක් තියනවද නැද්ද කියන භාවනාවට අදාළකමක් නැහැ. ඥානෙට පිටිනු කියන අදාළකමක් නැහැ. බුදු දඥාන්සේ දෙනවා බොහොම විප්ලවීය විකල්පයක්. මේ ගන්ධ රස පහස සම්බන්ධයෙන් දැනට මේ ඉන්න ඉරියව්වේ හිටපවත්තන්න කියලා. නැත්නම් මේ කය ඉඳගෙන ඉන්න ඉරියව්ව කියලා කියන්නේ අපි ගත්තොත් ආශ්වාස මේ ශරීර කය හෝ ආශ්වාස ප්‍රශ්වාස රූපේ දිහා හිතන ගියාම එතන කරන සරණ පිළිබඳව මම ගොඩාක් විස්තර කියන්න ඕන මේ හැම කෙනෙක්ම ඉදිලා ඉන්නේ ඒ සරණේ තමයි මේ මාත්‍රමාන මොදේට පවණ දෙන්නෙම නැහැ දෙන්නේ නැත්තේ රූප සත් රූප තණ්හා සද්ද තණ්හා අයින් කරත් ගන්ධ තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා නිසා හැම වෙලාවෙම ඇඟ එහාට මෙහාට කරනවා මේ සුඛ ඉරියව්වක් හොයන. හිතනවා මේ පතපතර පොඩ්ඩක් කිසිලා තිබ්බනම් හරියයි කියලා. ඊට පස්සේ හිතනවා මේ පැතර පොඩි ජැක්කක් ගවනම් හරියයි කියලා. කොන්ද කෙලින් කෙරුවොත් හරියයි කියලා. බෙල්ල ඇල කෙරුවොත් හරියයි කියලා. නැමුණොත් හරියයි කියලා. මේ හිතලම කරනව නෙවෙයි. අඩු ගානේ <clears throat> නිින්ද ගියාට පස්සේ මිනිස්සු දිහා බලන්න. නිින්දදී කොච්චර නලියනවද කියලා. නිින්ද ගිය බබෙක් දිහා බලන්න. ඇඟ සකස් කරන හැටි තියන්නෙම නැහැ. මොනම විදිහකින්වත් තියන්නේ මේ මේ හැම ඉන්ජිනේරයක්ම මේ කම්පනයක්ම ප්‍රපංච මේ චංචල ගතියක් ප්‍රපංචයක්ම ਸਰවඥාන්සේ කෙලස් කියලා කියනවා. ඇඟ නලියන්නේ කෙලස් නිසා. ඉන්ජන චංචල කම්පන කායිකයි ප්‍රපංචන කියලා කියන්නේ හිත නලියන එක මේ සේරම නිසා බුදුරජාණන්සේ උන්වහන්සේගේ ඉගැන්වීමට කියන ආනෙන්ජ සප්පාය කියලා. නොසැලෙන, නොනලියන, කම්පා නොවෙන දේට සැප දේට සප්පාය කණු කරනවා. ආනෙන්ජ සප්පාය සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා. ඒක නිසා එකෙන් පොඩි ඉංගියක් අරගෙන සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා. හරි ලස්සන දෙයක මේ පටිච්චසමුප්පාද මාර්ගයේ පුදුම පුදුම ලස්සන විස්තර කරනවා. යම් කිසි කෙනෙක් දැනගත්තොත් මට බුදුහාමුදුරුව දුන්න උපදේශයක් ඉඳගෙන ඉන්න ඉරියව බලපං කියලා. මට බුදුරජාණන් වහන්සේ දුන්න උපදේශයක් ආස්වාස කරනකොට ආස්වාසිය බලන්නේ කියලා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේක පිළිබඳව හොඳට හොයලා උන්වහන්සේ කියනවා ආස්වාසයේ විසේ ආස්වාසයේ බලනාසුළු ඉන්න කෙනාගේ හිත নিকමට හෝ ප්‍රසවාසයේ විසේ කල්පනා කරන්න ගියොත් ඉංජති කම්පති චංචති කියලා තියෙනවා. චලති කියලා. ඒකේ හිත ගැස්සෙන්න පටන් ගන්නවා. මේ තැබිය යුතු අරමුණෙන් හිත මේ ආස්වාසේ බලන්න හිතාන ඉන්න එකනාගේ හිත ප්‍රස්වාස විශේෂයි පැන්නොත් ඉංජති කම්පති චලති. පාට ගැසිලා යනවා. ඊට පස්සේ ප්‍රස්වාසයේ ඉන්න වෙලාවේදී ප්‍රස්වාසයෙන් හිත ආස්වාසේ විශේෂ බලන්න ගියොත් ඉන්ජන චංචල කම්පන ඇති වෙනවා. ආශ්වාසයේ මුල බලන අසලුව ඉන්න කෙනෙකුගේ මැද බලන්න ගියොත් ඒ චංචල කම්පන මැද වල දකින්නලාගේ අග බලන්න ගියොත් හැම වෙලාවෙම අපේ දැනුම මොලේ කරන්නේ මේ වෙන දේ වෙනුවට වෙන එකක් බලන්න හදනවා. ඒ බලන්න හදන හැම වෙලාවක එන්ජිනයක් චංචලයක් කම්පනයක් ඇති වෙනවා. ඒ විදිහට එන්ජින චංචන කම්පල ඇති වෙන්න පුළුවන් හැම සිද්ධියක්ම සාරිපුත්‍ර සාංශේ බලලා දක්වලා තියෙනවා. ඒ නිසා භාවනා කරන්න ගියාම අපේ ඇඟ නිකන් පුවක් කිත්ත ගලේ වගේ හෙල්ලෙන්න පටන් ගන්නවා. අකුණක් විදුලියක් ගැහුවා වගේ හෙල්ලෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ ඉස්සරහට තල්ලු කරගෙන යන්න පටන් ගන්නවා. එහෙට නැමෙන්න පටන් ගන්නවා, මෙහෙට නැමෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේ නිසා මේ මහසි භාවනා ක්‍රමය ඉස්සල්ලාම ආපු වෙලාවේ පුදුමාකාර චෝදනා වගේක් ලංකාවෙන් ගියා. මේ භාවනා කරනකොට ඇඟ සැලෙනවයි කියලා කියන්නේ භාවනා ක්‍රමේ වැරදි. ඒක සෞඛ්‍ය සම්බන්ධ නැහැ. ඒ නිසා මේවා තිබුණ නැහැ පොතේ. වැරදි කියලා ජාත්‍යන්තර භාවනා පරිෂදේ වැඩියෙන්ම විවේචන ඉදිරිපත් කෙරුවේ ලංකාවේ. ඒකෙල්ල මහසි ක්‍රමේ සම්පූර්ණයෙන්ම වැරදි කියන එකට තොරතුරු එන්න බල මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ මට උත්තර දුන්නා. ඒ පස්සේ මුද්‍රණය කරලා තියෙනවා. හැබැයි පටිසම්භිදා මාර්ගේ බලනකොට සාරිපුත්‍ර සංසේ සඳහන් කරලා තියෙනවා. තමන් බලන විසේ පේන එක දිහා බලනවා වෙනුවට අතීත අනාගත බැලුවොත් වෙන එකක් බැලුවොත් වෙන දෙයක් බැලුවොත් ඒ බලන හැම වෙලාවකම කොට දාපු මාළුවෙක් වගේ ඇඟ සැලෙනවා යම් වෙලාවක අපේ හිත මේ පවතින දේ හිත පවත්වන්න පුළුවන් නම් ඒ කියන්නේ ගන්ධ පිළිබඳ තණ්හාවක් නැහැ රස පිළිබඳ තණ්හාවක් නැහැ ස්පර්ශය පිළිබඳ තණ්හාවක් නැහැ පේන දේ බලනවා මේක පුලං වදින්න නැත්නම් පහන් දැල්ලක් වගේ කෙලින්ම හිත ඒකාග්‍රතාවයට යනවා. යන්න බැරි මොකද අපේ දැන හෝ නොදැන මොකක් හරි වෙච්ච නැති එකට හිත දානවා. එහෙම නැත්නම් අපේක්ෂා කරන දෙයට හිත දානවා. ඒ වර්තමාන මොහොතේ තිබියදී අපේ හිත අදාළ නැති දේවල් වලට හිත දාන්නේ මේ රස විශේෂී තෘෂ්ණාව නිසා ගන්ධ විශේෂී තෘෂ්ණාව නිසා ස්පර්ශ විශේෂී තෘෂ්ණාව නිසා ඒ ඔක්කොම දුන්නත් මේක තැම්පත් වෙන්නේ නැහැ. ඒක නිසා වර්තමාන මොහොත කියලා නැත්නම් සතිය කියලා නැත්නම් ආනපාන වගේ දෙයක් කියලා හෝ කය වශයෙන් හෝ සක්මන වශයෙන් බල්ලා එලඹිච්ච චිත්තක්ෂණයේ හිත පවත්තන්න ගන්න උත්සාහයම පුදුමාකාර විප්ලවීය උත්තරයක් මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් තියෙන තණ්හාව හෝ එහෙම නැත්නම් රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා කියන දේට සම්පූර්ණ විකල්ප තැනකට හිත ගිහිලා බුදුරජාණන්සේ කියන කරන්න පුළුවන්. මේ තබා ගැනීම තමන්ගේ පරම කෘත්‍යය. නැත්නම් සීල ශික්ෂා නෙවෙයි මේ කතාන්නේ සමාධි ශික්ෂාව. පුළුවන් තරම් ඒ පවතින අරමුණේ හිත පාත්තන්න උත්සාහ කරන්න කියලා. ඉතින් මේ කමඨාන් සුද්ධ කරනකොට පේනවා ඒක කොච්චර අමාරුද කියලා. අපි හිතමු යම් කෙනෙක් එක චිත්තක්ෂණයක් පවත්වන්න පුළුවන් ගතිය තිබුණත් ඊ ගාව චිත්තක්ෂණය හිත මොකට පණීද කියලා. පැදුරටත් නොකියා කිසිම න්‍යායපත්‍යක් නොදී මුකේට පණීද කියලා කියා ගන්න පුළුවන් එකම මිනිස්සෙක්වත් මනුස්ස ලෝකේ නැහැ. හැම කෙනාම කාගේ දුන්‍යායපත්‍රයකට වැඩ කරන්නේ. කවුරක්වත් දන්නේ නැහැ ඊගා චිත්තක්ෂණේ බලලා එලිපත් ඉන්න බල්ලා ගෙට පණීද ඇතුළට පණීද කියලා. ඉතින් මේක තමයි අපිට තියෙන විශාලම ලැජ්ජාව, අපිට තියෙන විශාලම හීනමානය, අපිට තියෙන විශාලම ඉච්ඡාබංගත්තේ භාවනා කරන්න ගියාම අපිට ඕන දේ වෙන්නේ නැහැ. ඉතින් බුදුන්ස් කියන ඕකට තමයි අනාත්මයි කියලා කියන්නේ ආණ්ඩු මට්ටු කරන්න බෑ. පාලනය කරන්න බෑ. ඕක පිළිගන්නේ කියලා. පුළුවන් තරම් අපි උත්සාහ කරනවා නෑ ඒකට මොකක් හරි උත්තරයක් ඇති කොහොමද ස්වාමීන් වහන්සේ මේක නතර කරන්නේ පළවෙනිම දේ දැනගන්න ඕනේ මේ හිතේ තියෙන රස තණ්හාව නිසා ගන්ධ තණ්හාව නිසා පොට්ටබ්බ තණ්හාව නිසා මොන දේ දුන්නත් හිත සතුටු වෙන්නේ නෑ ඒක හිත කියන්නේ බුදුන්සේ කියන තියනවා දවසක් බුදුන්සේ සංඝයා වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ චරණ චිත්‍රය කියන එක දැකලා තියෙනවද කියලා. චරණ චිත්‍රය කියන එක දැන් කාලේ අපි දන්නේ නැහැ මොකද්ද කියලා මොකද සංඝයා ඕ කියපු නිසා බුදුන්සේ විශ්ව කරන්නේ. දැන් චලන චිත්‍ර කියන එක දන්නවනේ අපි. චිත්‍රපටි වල පෙන්වන්නේ මිනිස්සු දඟලන පෙන්වන චලන චිත්‍ර කියලා. ඒ වගේ එකක්. සමහර විටනවා රූකඩ දර්ශනයක් වගේ කියලා බොහොම සිත් ගන්න සුළු එකක්. එතකොට බුදු සංඝයා කියන එහෙමයි කියලා. එතකොට බුදු සංඝයා කියන මේ චලන චරණ චිත්‍රය හරිම විචිත්‍රයි. ඕනම කෙනෙක් දැක්කොත් වැඩ සියල්ල නතර කරලා ඒක දිහා බලන්න. අපි කිව්වොත් මේ රූකඩ දර්ශනයක් පෙන්වයි කියලා හිතමු අපි. ඉතින් ගංගේවල අතහැරලා අපි යනවනේ මේක බලන්න. නමුත් කතා කර තිනවා මහණෙනි ඒ චරණ චිත්‍රයටත් වඩා හිත විචිත්‍රතරයි කියලා. හිතෙන් තමයි මේ දේරම ඔක්කොම කෝලම් කරන්නේ. ඒක නිසා Tamange හිත කොහෙද දුවන්නේ කොහොමද කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ උපමාවක්වත් දෙන්න උත්සාහ කරන්නේ අනුපමය උපමා කරන්න බෑ කියලා. ඉතින් භාවනා කරන එකනා විතරයි තේරෙන්නේ මේ මැද තියන්න උත්සාහ කරාට වටේට තීරණ මේ රස තෘෂ්ණාව මේ ගන්ධ තෘෂ්ණාව මේ පහස තෘෂ්ණාව මේ රූප තෘෂ්ණාව මේ ගන් තද්ද තෘෂ්ණාව මේ ධම්ම තෘෂ්ණාව කියලා. හරියට ඔක්කොම මනාප දේවල් වටේ තියලා ඉඳුල් කට කරන දවසේ පොඩි එකා මැදට තිබ්බට පස්සේ ඒක මොකද්ද ගන්නෙ කියලා හිතන්න බෑ. හැමදේම ආසා ටික මැද වටේට තියලා පොඩි එකෙක් මැද තිබ්බොත් ඌ මොනවා ගනීද කියලා අම්මට කියත හැකිද? තාත්තට කියත හැකිද? ඌට කියත හැකිද? ඊට හපං අභාවිත මනස. ඒවට පණින හැටි, ඒවට දුවන හැටි කිසිම වගවීමක් නැහැ, කිසිම බයලජ්ජාවක් නැහැ. ඉතින් ඒක නිසා සරුවචාන්සිය අර සුවිශේෂ වූ අත්දැකීමක් කියන වර්තමාන මොහොතට වර්තමාන රූපෙට හිත තියාගෙන ඉන්න. එතකොට මෙහා යහට මෙහාට පයින් හැටි බලන්න. ඒ පණින ගතිය කාගේ තැටි ඒක මේ ඉන්ජෙක්ෂන් එකක් ගාලා හිරි වට්ටලා නිදි කරලා නතර කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ තියෙද්දි මෙහෙම පණින ගතිය තියෙද්දි උත්සාහ කරලා කරලා කරලා කරලා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් චිත්තක්ෂණ කීපයක් මේ ඉඳගෙන ඉන්න ඉරියව් හිත පවත්තන්න නැත්නම් ආස්වාසයෙන් කොට ආස්වාසි කියලා දැනගන්න. අන්න යාට තේරෙන පටන් ගන්නවා මේක උත්සාහයෙන් තොරව කොච්චර පිං කිරුවත් හරියන වැඩක් නෙවෙයි. උත්සාහයෙන් තොරව කොච්චර පොත් කිව්වත් හරියන වැඩක් නෙවෙයි. උත්සාහයෙන් තොරව තමන්ගේ ගුරුවරයා කොච්චර දක්ෂ වුණත් ඇති වැඩක් වෙන්නේ නැහැ. උත්සාහයෙන් තොරව මොනවා ප්‍රාර්ථනා කරත් මේක හරියන්නේ නැහැ. සුදුමේ ඥානෙ කොච්චර තිබ්බත් හරියන්නේ නැහැ. ඒ ඔක්කොම තියෙන්න ඕනේ. ඒ තියෙද්දි මේ මේ බලාපොරොත්තු සුන් කරන සුළු මේ ප්‍රයත්නේ කරන්න කරන්න කරන්න කරන්න ටික කාලෙකදී ආර තේරෙන පටන් අර ගන්නවා මේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් අරමුණේ ටික වෙලාවක් එක දිගට පවත්වන්න පුළුවන්. මේක මේ සමහර වෙලාවක මට හිතෙනවා නිවන් දකින්නටත් වැඩි අමාරු වැඩක් කියලා මේක. මෙච්චරම චාරයක් නැති හිත එක අරමුණක චිත්තක්ෂණ දෙක තුනක්වත් පවත්වන්න පුළුවන්කම. හැබැයි මම දැකලා නැහැ කිසිම කෙනෙක් ඒකට සාදු කියලා සමාදම් වෙනවා. ඔක්කොමලා කියනවා චිත්තක්ෂණ දෙකනේ පුළුවන් තුනක් බෑනේ කියලා කනගාටු වෙනවා. චිත්තක්ෂණ තුනයි පුළුවන් හතරක් බෑනේ කියලා කනගාටු වෙනවා. නමුත් මේ ගත්ත ගැම්ම මේ නව නැම්ම නන්නතර අරමුණේ යන හිත හුස්ම දැලි දෙකක් බලන්න පුළුවන් කියලා කියන්නේ පුදුමාකාර විප්ලවයක්. ඉතින් යෝගාවචරය කියන හුස්ම රැලි දෙකයි බලන්න පුළුවන් ඊට පස්සේ හිත පිට ගියා අරකට ගියා මේකට ගියා කියලා රචනේ ලියන්නෙම වැරදිච්ච විතරයි. නෝ කවදද අපිට පුළුවන් වෙන්නේ මේ සීල ශික්ෂාව නෙවෙයි මේ වැඩ කරන්නේ සමාධි ශික්ෂා වැඩ කරන්නේ මම දන්නවා හිත පැවැත්විය යුත්තේ කර්මණයේ බව ඒකේ දැනුම විතරක් නෙවෙයි උත්සාහ කරන තැන මම චිත්තක්ෂණ දෙකක් එක දිගට පවත්වා ගන්න පුළුවන්. අම්මා දීව එක නෙවෙයි නෙමේ. තාත්තා දීප ගන්න නෙවෙයි මේ. වෙන පිනකින් කරව ගන්න නෙවෙයි මේ සංසාරේ අපි උපයපු දෙය. මෙන්න මේක සමාදන් නොවීම නිසා යෝගාවචරය කාමභෝගින්න වැඩි පශ්චාත්තාපයෙන් ගත කරන්නේ. කාමභෝගය යම් ආකාරයකට තමන්ට අවශ්‍ය රූප සද්ද ගන්ධ රස ස්පර්ශ නැතුව පශ්චාත්තාප වෙනවද ඊට වැඩිය යෝගාවචර පශ්චාත්තාප වෙනවා මගේ හිත අරමුණක පවත්න්න බැරිකම නිසා නමුත් එයා දන්නවනම් වෙනදට වැඩිය සාපේක්ෂව එක චිත්තක්ෂණයක් එක දෙකක් එක්ක තුනක් පවත්න්න පුළුවන්කම වැඩි වෙනවා නම් ඔය යෝගාවචරයට වැඩිය බුදුහමතුරු සන්තෝෂ වෙනවා. ඔය යෝගාවචරයට දෙවියෝ බ්‍රහ්මියෝ සන්තෝෂ වෙනවා. මේ මනුස්සයා පුදුමාකාර ප්‍රයත්නයක් කරනවා. ඒ මනුස්සයා වෙනදට වැඩිය චිත්තක්ෂණ ගන්නක් තියෙනවා. නමුත් මේ මනුස්සයා මේක සන්තෝෂ වෙන්නේ නැතිකම, සමාදම් වෙන්නේ නැතිකම මොකද කියන්නේ කාලකන්නිකම කියලා. ඕක කියන්නේ මුස්පේන්තුව කියලා. ඕකට කියන්නේ ඒව කියන්න හොඳ නැහැ මම ඒක නොකේ නතර ඉන්න. කෙසේ නමුත් මෙන්න මේ දේ ගැන විතරක් කතා කරන මනුස්සයෙක් ඉන්නවා කියලා හිතන්න. මට ඊයේ බෑ. නමුත් අද මට හුස්ම දෙකක් බලන්න පුළුවන්. ඊයේ බෑ මට පීවර දෙකක් තියන්න පුළුවන්. මේක මං උපයාගත්ත දෙයක් මේ සමාජ ශික්ෂාව තියෙනවයි කියන්නේ එයා මාට වරදොල තේරුම් ගන්න තියෙනවා. සීල ශික්ෂාව හරි කියන එකනේ. එක චිත්තක්ෂණයක් වර්තමානයේ හිටපවත් ගන්න පුළුවන් කියන්නේ අපේ සීල ප්‍රමාණවත් කියලා. නැත්තම් කරන්න බෑ. ඒක පොඩි සාහිතියක්ද කියලා හිතන්න බෑනේ. මගේ හිත එක අරමුණක නැත්නම් ආනපාන. ඒ නැත්නම් සක්මනේ. ඒ නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ. එක දිගට චිත්තක්ෂණ දෙක තුනක් පවත් ගන්න කවදාකවත් බෑ සීල ශික්ෂාව නැතුව. අපි කොච්චර පශ්චාත්තාප වෙනද අපි දුස්සීලයි අපි සීලමන්ද කිය. එහෙනම් සමාධි ශික්ෂාව හරියන්න සීල ශික්ෂාවෙන් අනුග්‍රහ වෙන්න ඕනේ. කවුද කවුද ඒක සමා සාදු කියලා සම්මාදන් අනුමෝදන් වෙන කෙනෙක් ඉන්නවද කියලා බලන්න කවුරක්වත් නැහැ. අපි හිතන්නේ අසාර්ථකම වුණත් කමන්නේ පැයක් වාඩිලා හිටියයි කියලා. සම්පූර්ණ අසාර්ථකයි. පණුව දෙකට කැපුවා වගේ නලියන නලියන නලියන නලිය පැයක් ඉන්නවා. ඊ පැය පුරාවට සතින් මැරීමක් වෙලා නැහැ නේ. ඒ පැය පුරාවට හොරකමක් වෙලා නැහැ ඒ පැය පුරාවට කාමීත්‍යචාරයක් වෙලා නැහැ. ඒ පැය පුරාවට බොරුවක් කේලුවක් කිසිම අපරිසත්‍යක් කියලා 100ක් සීලේ තියෙනවානේ සමාධිය මොනෝන ලැබුණා. ආ පුදුම චෝදනානි කරන්නේ. හිටියා හොඳයි ඉඳගෙන නම් හිටියා තමයි මේට වැඩිය හොඳයි කුඹුරුවක් කර භාගයක් හටවා ගත්තා නම් හොඳයි. gedare හිටියා නම් මිරිස් ටික කොටා ගන්න තිබ්බා. පලා ටික ලියා ගන්න තිබ්බා. මෙතන හිටියා. ඒකත් නැහැ මේකත් නැහැ කියලා තමා විසින් Tamanට වද දෙන හැටි දිහා බලනකොට මේ යෝගාවචරයට තේරෙන්නේ මේ චිත්තක්ෂණය මෙහෙම රැක්කේ නැත්තම් රස තෘෂ්ණාවේ ඉන්නේ ගන්ධ තෘෂ්ණාවේ ඉන්නේ පහස තෘෂ්ණාවේ ඉන්නේ සද්ද තෘෂ්ණාවේ ඉන්නේ රූප තෘෂ්ණාවේ ඉන්නේ දැන් අඩු ගන්න මේ ඉඳගෙන ඉන්න ඉරියව තැප නැති වුණාට මේක පවත්තු එක බුදු කෙනෙක් පහළ නොවුණා නම් කවදා හරි කරනවද අපි මෙන්න මේක කවදාද හිතලා යෝගාවචර නැතිව තිබුච්ච චිත්තක්ෂණේ ගොඩගත්තයි කියලා හිතානේ හිටියොත් එයාට පෙනේවි මෙහෙම ඉන්න එක මෙහෙම අමාරුවෙන් හදාගත්ත චිත්තක්ෂණය පිටපයින්න වෙලාවක් එනවා. අනිවාර්යෙන්ම එනවා. රහත්ුණත් එනවා. බුදුනාට පස්සෙත් ආව. ඒක ස්වභාවිකයි. ඒ පිටපණින්නේ මොකද? අර ඉන්න අරමුණට වැඩිය අර පිටින් එන අරමුණ රසයි. නිසා ඉන්න අරමුණ පිටින් එන අරමුණට සාපේක්ෂව නීරසයි. ඒ නිසා හිත ටක් ගාලා වැඩි මනාව පැත්තට පයින්. මේ මනාව පැත්තට පණින එක මේ යෝගාවචරයේ නොසන්ඩාලකමක් නිසා සීලෙන් සමත් වෙන එකක් නෙවෙයි මේ තමයි හිතේ හැටි. පැනනට පස්සේ යෝගාවචරයා හරි දැන් ඉතින් අනතුරු දායක දරන්න ගියා අපව ගන්න ඕනේ මට කරන්න තියෙන එච්චරයි පශ්චාත්තාප වෙන්නේ නැතුව අපව අරගත්තට පස්සේ ආයතරයක් දැනගන්න පුළුවන් නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව එච්චර සැපයලවන ලස්සන ඉරියව්වක් නෙමෙයි නම ගන්න පුළුවන්. ඒකෙන් එච්චර ලොකු ආනිසන්තයක් නොලැබුණත් අතන තරම් අනතුරුදායක නැහැ කියලා අපව ගන්න පුළුවන් කියලා බැලුවොත් යෝගාවචරයට තේරෙයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ රස නැතිකම වර්ණවත් ගතියක් නැතිකම පහසක් නැතිකම නිසා ඒ හිත එලිපට ඉන්න බල්ලා වගේ අරවට පණින්න හදනවා. ඒ පණින හැම එකක ඒක නම් ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුරු කියන පණින එක ස්වභාවිකයි. මේ පැනපු එක ගැන කතන්දර ගොතන එකෙන් තමයි සියලුම අකුසල් සිද්ධ වෙන්නේ. හිත අරමුණේ ඉන්න බැරි එක වෙනම කතාවක්. ඒ අරමුණට වැඩිය රස අරමුණට පණින එකත් වෙනම කතාවක්. ඒක වෙන්නේ නැති කෙනෙක් නැහැ. ඒක පිළිබඳව ඊට පස්සේ එක්ක පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්නම් ඒක ගැන ආඩම්බර වෙනවා. ආඩම්බර වෙලා කතා කරන්න ගියාම ඒ ගඳක් නිසා හෝ රසක් නිසා හෝ පහසක් නිසා හෝ හිත පිටපැන්නට පස්සේ ඒ පිටපැන්නපේක පිටපැන්නපමණින් නතර කරන්න පුළුවන් නම් අපි කියනවා මුතේ මුත මත්තම් භවිස්සති. මීට සාපේක්ෂ වෙන දෙයකට ස්පර්ශයට ගියා ගැන කතා කරන්න යන්න එපා. වල්පෑලියලි කතා කරන්න යන්න එපා. කතා කරන්න ගියොත් ආපහු Taman හිටපු තැන්න ගන්න බැරි වෙනවා. ඒ නිසා දිත්තේ දිට්ඨමත්තම් වගේම සුති සුතමත්තම් වගේම බුදුජනන්සේ සඳහන් කරන මුති මුතමත්තම් භවිෂ්‍යති කියලා හිත පිට යන්නේ නැතුව නෙවෙයි. ඒ කියන්නේ ගඳට රසට පහසට හිත නොයනෝ නෙවෙයි. යන්නේ ඒක පිළිබඳව පශ්චාත්තාප වුණත් පව්. සතුට වුණත් පව්. පශ්චාත්තාප වුණත් සංස්කරණේ සිද්ධ වෙනවා. සතුටුනත් සංස්කාර සිද්ධ වෙනවා. මෙන්න මේකට ඉඩ නොතබා. හිත පිට යන එක නතර කරන්න බෑ. පිට යන්නේ ගැන පශ්චාත්තාප වෙන්න කොච්චර වාසනාවන්තද කියලා බලපන් උඹට අඩු ගන්න ගිනත් යන්න අරමුණක් තියෙනවනේ. ඒ වගේම වීර්ය කළ යුත්තක් තියෙනවනේ දැන් තමන් පණවා ගන්නලද අරමුණක් තියෙනවනේ ඒ අරමුණ ගඳ වශයෙන් රස නැහැ මිහිරි නැහැ එහෙම නැත්නම් ප්‍රිය නැහැ රස වශයෙන් පිහින්නේ පාස වශයෙන් පිහිර මිහිරි නැහැ නමුත් මෙතන කෙලෙස් නැති බව දැනගෙන ආපහු ගන්න පුළුවන්කම තමයි අපි මෙතෙක් කල් භාවනා කරලා ලබාගත්ත අත්දැකීම් ටික අන්න එතන ගන්න නම් ඒ යෝගාවචරයා මේ මුතය විසෙයි එහෙම නැත්නම් මේ ගන්ධ රස පහස විසෙයි ලබන දේවල් විසෙයි කතන්දර ගොතන්න නැතුව ඒ ගැන චෝදනා මුකෙන් කතා නොකර ඒ ගැන ප්‍රශංසා මුකෙන් කතා නොකර ඉතින් නතර කරන්න පුළුවන් නම් බුද්ධ ඥානසේ සඳහන් කරලා තියෙනවා ඔය අවස්ථා දෙකක් තියෙනවා. අවස්ථා කියලා කියන්නේ මූලධර්ම දෙපිටියකින් මේ විස්තර කරනවා. රූප විශේෂ හිත පිට ගියා නම් පොට්ටෙක් වෙලා බේරියක්. ওই දකපු රූප ගැන කතා කරන්න යන්න එපා. සද්ද විශේෂ හිත පිට ගියා නම් බීරෙක් වෙලා නතර යන්න. ගන්ධරස පහස විශේෂ කියලා තියෙනවා අන්තභාග රෝගියෙක් වගේ ඉන්නේ කියලා. අන්තභාග රෝගියාට ඒ අන්තක ගන්ධ රස පහස දැනෙන්නේ නැහැ. ඒ නිසා මේ දැනිච්ච දේවල් වලදී තව කෙනෙක්ගේ හිත කෙලසන්න යන්න එපා. වෙන්නේ මොකද්ද? තව කෙනෙක්ගේ ගන්න ගියාම මේ මනසගේ චිත් නරක කරන, තමන්ගේ චිත් නරක කරන මේක ස්වභාවය. නමුත් මට ආපහු ගන්න දන තියෙනවනේ මගේ අරමුණ තියෙනවනේ. අන්නේ අරමුණට ආවට පස්සේ නැවත තමන් ඒ අරමුණට ආපු බව දන්නේ අරමුණේ රූපේ දැකලාද අරමුණේ සද්දේ අහලාද අරමුණේ ගඳ බලලාද අරමුණේ රස බලලාද අරමුණේ පහස ලබලාද කියලා නැවත අරමුණට ගැනීමේදී මොකෙන්ද අත්දැකේ කියලා ඒ વિશે හිත පවත්තන්න පවත්තන්න අර පිටේ යෑමෙන් වෙන අකුසල් පිටේ යෑමෙන් වෙන අනවශ්‍ය අරසව නැතිවීම යෝගාවචරයට වලක් කළා එහෙම නැත්නම් පව් අහෝසි කරගෙන නැවත මූල කර්මස්ථානයේ සමාදන් වෙන්න පුළුවන් ඒක බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මුති මුතමත්තම් භවිෂති ගිය දේවල් ගැන කතන්දර කතා කරන්න යන්න එපා. එහෙම නැත්නම් චක්කු මාසේ යතාන්දෝ සෝතවා බදිරෝ යතා මූගෝ වගේ මුගෝ මුගෝ කියලා කියන්නේ කෙලතොල්ලෙක් වගේ. වෙච්ච දේ ගැන කතා කරගන්න බෑ. එහෙම වෙලා ඒව ගැන චෝදනා කියලා නැතර කරන්න කියන. ඒක පේන්නේ බය අදුකමක් වගේ. ඒක පේන්නේ නෝන්ජල්කමක් වගේ. මගේ හිත ගඳකට ගියා, රසකට ගියා, පහසකට ගියා. ඇයි එහෙම වෙන්නේ? මොකද්ද මම මේකට කරන්න ඕනේ කියලා කවුරුත් ඇහුවට කියන්න කෙනෙක් නැහැ. කියනවා තමයි. කී ගැන කතා නොකර ආපහු තමන්ගේ අරමුණ ගැන තියාගෙන ඉන්න පුළුවන් නම් ඒ ඒ ප්‍රමාණය, එච්චර ප්‍රමාණය දන්නෝ යාට ආයේ කවුරුත් කමටහන් සුද්ධ කළ දෙන්න ඕන කමක් නැහැ. නමුත් අපේ හිත පුදුමාකාර ආසාවක් තියෙනවා මේ ගන්ධ රස පහස විතී කතන්දර ගොතන එක. ඒක නිසා මුතේ මුතමත්තම් භවිස්සති කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා කාලකාරාම වගේ සූත්‍රවල සර්වත්‍යයෙන් සඳහන් කරලා තියෙනවා. දැන් ඔය තමයි මොකක් හරි විඳිනවනේ. එක්ක ගඳක්, එක්ක රසක්, එක්ක පහසක්. ඔක තව කෙනෙකුට කියන්න දෙයක් නැහැ. ඔය රසයේ විඳයි කියලා විශේෂකුත් නැහැ, නොවිඳයි කියලා පාඩුවකුත් නැහැ. ওই රසයේ විඳින්න කෙනෙකුත් නැහැ උතන. ඕක නොදකින් කියන්නේ යන්නත් එපා. දැන් අපි හිතන්නේ මේ අපි විඳපු රසය දරුවට කියලා දෙන්න ඕනේ. විඳපු නැති කෙනෙකුට කියලා දෙන්න ඕනේ කියලා ඒ ඒකේ විශේෂ ගතියක් පෙන්වන්න හදනවානේ. ඒ මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ ගැලේ මලක් දැකපුවාම ඒ මල විශේෂ කරලා අපි කෙනෙකුට කියලා දෙන්න හදන මේ මම දැක්ක මල කියලා මා දුටු මල කියලා අනිත් කියලා දෙන්න උත්සාහ කරනවා. ඒ උත්සාහය අර අපිට විශාල ප්‍රයත්නයක් කරන්න වෙනවා කාගේරි අවධානය කඩලා මේ කොහෙද යන මලක ගන්ධ රස පහත කියලා දෙන්නේ. ඒ ඕනම කෙනෙකු ලබන්නේ ඔච්චරමයි. උඹ කරන එකමයි. ඒ නිසා අපි මේ හදන සාහිත්‍යමය අලංකාර මුන්නම දෙයක්වත් ඇති වැඩක් නැහැ. නිසා ඒක දැකිල්ල තව කාට හරි විස්තර කරන්න යනවයි කියලා කියන්නේ මත කතන්දර ගොතලා. තව කෙනෙක්ගේ හිත කලඹනවා. නිසා එතනින් දැක්කට නොදැක්කාසේ දැනුණට ඇහුණට නැහැ දැනුණට ගොළුෙක් වගේ කියා ගන්න විදියක් නෙවෙයි බම්මණෙක් වගේ ඉඳගෙන කරවන ඉන්න පුළුවන් නම් ඒක පේන්නේ රසකාමීකට පේන්නේ නෝන්ජල්කමක් තමයි. නමුත් ඒයින් තොරව නම් ඊගාට මතුවෙන්න තියෙන අකුසල් මතු නොකර ගැනීමට වෙන උපක්‍රමයක් නැහැ. විචික මතින් අකුසල් නැතිවීම මතු වෙන්න තියෙන එක නතරකරනද මේ මුති මුතමත්තම් භවිෂති කියන එක උගෝදෙනෙක් හිතන්නේ මෙච්චර ලස්සන මනුස්සකයක් හම්බ වෙලා ගන්ධරස පහස තියේදී ඒක ගැන කවි ලිව්වේ නැත්නම් ඒක ගැන රචනා ලිව්වේ නැත්නම් ගැන චිත්‍රපටි හැදුවේ නැත්නම් මේ ලෝකේ සාහිත්‍ය නැති වෙයි කියලා. ඔය බැංකුවේ බෝම්බ ගහපු වෙලාවේදී මට හම්බුණා ඒක නෝන මහත්තයෙක් පණ බේරිලා තියෙනවා. එයාට ගඳයි රසයි දැනෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ආ භාවනා කරන්න පටන් අරගෙන ඉතින් මම හව දැන් මේ ගන්ධ රස නොදැනීම භාවනාවට වාසියක්ද අවශ්‍යක්ද කිය. සතිය කියන එක හරියට දන්නවනම් සංසිකේ වාතියකුත් නැහැ වාසියකුත් නැහැ කියනවා. මම කො මට නම් හිතනවා වාසිය කියලා. මොකද හේතුව ඔය දෙක තිබ්බනම් ඔය කෙලෙස් උපදිනවනේ. ගන්ධ දැනීම නිසා හොඳ ගන්ධට එළවණ ගතියක් තියෙනවානේ. එහෙමත් කියන්න බෑ අයියෝ. හම්බුණා පැවිදි වෙන්න ඉස්සෙල්ලා ඇත් දෙක තිබිලා පස්සේ අන්ධ වෙච්ච හාමුදුර කෙනෙක් මට. මට පොඩි හුඟක් ආසාවක් ඇති වුණා උපස්ථාන කරන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කනවැල් අල්ලගෙන මම වැසිකිළියට ගිහිල්ලා ටැප් එකකුත් පෙන්ලා දීලා ඒ ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ඡායාව පේනවලු. ඊට පස්සේ මං කව ස්වාමීන් වහන්සේ මම ඉන්නේ භද්‍ර යවුණ වයසේ. කාමයේ කිව්වහම කිලෝරක් නැහැ. එසයි ඇහැට පේන හැම රූපෙකින්ම කාමෙමයි පේන්න තියෙන්නේ. ඒ නිසා මට හිතෙනවා පොට්ටක වෙන්න කියලා. ඔබ වහන්සේ යතින් වාසනාවන්තයි. ඇස් පෙන්නේ නැහැ. <laughs> ගාලා ඉනා වුණා හමුදුරු. මම ඇයි හමුදුරු කියලා නෑ මහත්යෝ මං ඒතර ගිහියා. අර දැකපු රූප ටික දැනට ඇති වෙන්න කරදර කරනවා කියනවා. සඳ වෙන්න ඉස්සලා දැකපු රූප ටික ඇති වෙන්න කරදර කරනවා කාම ගුණ නැති වුණාට කාම සංඥාව දිගටම කරදර කරනවා ඒ තියෙන ටික ඇති ඒ නිසා කාට හරි පුළුවන් නම් ඒ විදියට බැඳගෙන වද දෙන කතන්දර ගෙතිල්ල. එහෙම නැත්නම් මේ එක එක්කනට පලිප්පුවේ දම දමා කියන්න හදන ගතිය ශික්ෂාවක් විදියට අපි ඒකට කියමු සමාධි ශික්ෂාව කියලා. කතා නොකර ඉන්න හිතනද පාඩුවක් වෙයි කියලා. අපි හිතන මේ දැකපු දේ පොතක ලිව්වේ නැත්නම් කාටට කියලා දුන්නේ නැත්නම් මහා විශාල පාඩුවක් වෙයි නෑ බුදුරජාණන් කියනවා. එහෙම දැකිය යුත්තක් මේ ලෝකේ නෑ. නොදකින් කියන දේකුත් මේ ලෝකේ නෑ. ඔය උඹට පේන දෙයට එහෙන් කාටවත් පේන්නේත් නෑ. මම මේ ඔක්කොම දැකලා කියන්නේ. කොහොම දකින්න කෙනෙකුත් නැහැ. මම දැක්කයි කියලා මේක ආඩම්බරයට ගත්තට ගන්න දෙයක් නැහැ. මම මේ දැන් ගන්ධ රස පහස නෙමෙයි මේ දැකීම සම්බන්ධයෙන් හිමීම කතාව යොමු වෙලා තියෙන්නේ. බලන නිසා පේනවා. බලන නිසා සද්ද ඇහිලා නැති වෙනවා. ගඳ ඇහිල්ල බැලරස නැති වෙන නිසා ඔබ යම් වෙලාවක ගඳ රස පහසෙදී නම් බැලිල්ල ඇහිල්ල නැහැ. ඒ නිසා මේක තියෙන්නේ උඹට ඕන දෙ නෙවෙයි පෙන්වන්නේ කර්ම ශක්තිය හැටියට උඹට මේ ගඳ පෙන්වන්න ඕන නම් එල රස දකින්න බෑ පහත ලබන්න බෑ රූප බලන්න බෑ ගඳ බලන්න සද්දාහන්න බෑ එයිසා ඒක මේ කලින් හදපු චිත්‍රපටයක් වගේ මේ සිද්ධි සිද්ධ වෙනවා උඹ ඒක දැකලා කියනවා ඒක දැක්කා හොඳයි දැක්කා නරකයි වින්දා හොඳයි වින්දා නරකයි කියලා මේ කරන කතාවේ තියෙන්නේ තුනයි එක්ක තණ්හාවෙන් මේ කතා කරන්නේ එහෙම නැත්නම් මාන්නෙන් මේ කතා කරන්නේ නැත්නම් ditthියෙන් කතා කරන්නේ ඒ නිසා තමයි මොනම හරි දෙයක් කාට හරි කට උල් කර කර කියන්නේ ඉස්සල්ලා හිතලා බැලුවොත් මම මේ කියන්න දෙන අසවල් දේ ඒක එන්නේ කෙලෙස් මුල් තුනේ අපි ප්‍රපංච ධර්ම කියලා කියනවා එක්ක තණ්හා එක්ක මාන්න එක්ක ditthිය දැන් මේ මේ මම කට අරින්න හදන්නේ මොකේද කියලා ඒක ඕලාරිකම් පටිච්ච සමුප්පන්න සංගතං අල්ලත හැකි මම මේ කතා කරලා බලාපොරොත්තු වෙන්නේ තණ්හාව බෝ වීමක්ද නැත්නම් මම මාන්නක්කාරක වෙන්න මේ කතා කරන්නේ. ඒ නැත්නම් මේ මම නිකන් ඉන්න මිනිහෙක් නෙවෙයි මමත් පොරක් කියලා මම අයියා කියලා මම අක්කා කියලා මම මුදුන කියලා පෙන්වන්නද කතා කරන්නේ කියලා. ආන්න එක දකින්න ගියා නම් තේරෙයි. ඒක කරලා සන්තෝෂ වෙච්ච කෙනෙක් නෑ. නමුත් කාට හරි මැරෙන්න ඉස්සරලා දැක ගන්න පුළුවන් වුණොත් මම නටවන්නේ එහෙම නැත්නම් මම මේ කාට හරි මේ අත්‍යවශ්‍ය දෙයක් කියලා මම පෙන්වන්න හදන්නේ තමන්ගේම මාන්නේ දිනු කරන්නයි තමන්ගෙම තෘෂ්ණාව දිනු කරන්නයි තමන්ගෙම සක්කාය දිට්ඨි දුරු කරන්න කරන්න කියලා දැක්කනම් ඒක ඔය සීල ශික්ෂා සමාධි ශික්ෂා නෙවෙයි ඉගෙන ප්‍රඥා ශික්ෂාව කියලා අපි යමක් කරන්ඩ තල්ලුවක් මොටිවේෂන් කියලා කියන්නේ එන්නේ ප්‍රධාන කෙලෙස් ඔය ප්‍රපංච ධර්ම වලින් ඒක තමන්ගේ හිත කලබල අනුන්ගේ හිත කලබලනවා ඉතින් ඒක වළක්වන්න බෑ ජීවත් වෙන කියන්නේ ඕක තමයි. නමුත් උත්සාහ කෙරුවොත් කවුරු හරි යෝගාවචරයෙක් මට එන හැම හිතවිල්ලක්ම මට එන හැම ගඳක්ම රසක්ම පහසක්ම මාව මේ විදිහට කුප්පනවා. ඒ රස ගඳ පහස ආවෙ නැති මට්ටමට නතර වෙන්න පුළුවන් නම් අඩු ගානේ මට ඇතිවෙච්ච කෙලෙසේ තව කෙනෙක්ගේ ගන්න නෑ මටත් ඒක අභ්‍යාසයක් වෙනවා කියන්නේ. නමුත් මේක ඔය තීල ශික්ෂා සමාධි ශික්ෂා තිබුණ පමණින් කරන්න බෑ. ඒ නිසා මේ කලහ විවාද සූත්‍රයේදී අහනවා කුතෝ පහූතා කලහ විවාදා. එහෙම නැත්නම් රූපයාගේ මේ රූපණ ගතිය කොතනදීද හික්මව ගන්න පුළුවන් වෙන්නේ කියලා. ගන්ධ රූපයක් ආව, රස රූපයක් ආව, පොට්ටබ රූපයක් ආවත්, සද්ද රූපයක් ආවත් අපි ඔකුප්පනවා. කුප්පුවාන් ඒ කිප්පිල්ල අපි තව කෙනෙකුට ගන්නවා. ඒක තමයි මනුස්ස ජීවිතය කියන්නේ. නැත්නම් සමාජශීලී ජීවිතේ. මේ කොහෙන්ද නතර කරන්න කියලා. ඒතකොට බුදුජානනාංශ දෙනවා උත්තරයක්. ඒක ඒ සුත්ත නිපාතේ තියෙන්නේ න සංඤ සංඤී නෝපි විසංඤී න විභූත සංඤී නෝපි අසංඤී. එවං සමේතස්ස විභූති රූපං තණ්හානි දානානි පపంచ සංකා කියලා. ඉතින් ඒක ඇත්තටම ගැඹුරුයි. ඔයක තීල ශික්ෂා නෙවෙයි මේ කතා කරන්නේ. සමාධි ශික්ෂාවත් නෙවෙයි මේ කතා කරන්නේ. යම් වෙලාවකට යෝගාවචරයා එකම අරමුණක හිත පවත්තන්න ගියාට පස්සේ ඒ බලන්නේ රූපයක් මතය කරන්නේ ආනපන රූපේ හෝ අපි කියන වායෝ පොට්ටබ්බ රූපේ කියලා නැත්නම් ඉඳගෙන ඉන්න කය කියන රූපේ. නැත්නම් වම දකුණ කියන රූපේ. එහෙම නැත්නම් සක්මනේ නැත්නම් ඉදිරියට වැඩ කරනකොට මොකක් හරි ඉදිරිපත් වෙනදී අල්ලගන්නේ අපි මේ භාවනා මනසිකාරය පවත්තන්න නැත්නම් අරමුණු කරන්නේ. මෙන්න මේ අරමුණම බලාගෙන ඉනකොට මේකේ ගෙවිලා යන්න පටන් ගන්නවා ඕනෙම අරමුණක් ඒක ਸਰවඥාන්සේ හොයාගත්ත සුවිශේෂ ලක්ෂණයක් ඕනෙම අරමුණක් නැවත නැවත බයින්කොට දකින්නකොට ඒකේ පාවෙනවා ඒක නීරස වෙනවා ඒකේ තියෙන ආස්වාදේ නැති වෙනවා ඒ නිසයි අපි අරමුණු මාරු කරන්නේ. නිතරම රූප මාරු කරනවා, ශබ්ද මාරු කරනවා, ගන්ධ මාරු කරනවා, රස මාරු කරනවා. ඒකනේ මේ කාමගුණය කියන්නේ. මේ අයව නතර කරලා එක අරමුණක හිත පවත්නකොට ඒ රූපය නැති වෙන්න ඉස්සර වෙලා ඒ රූපය රූප සංඥාවක් බවට පත් වෙන එක ලොඳ වගේ බවට පත් වෙනවා. සීමා මරියාදාවල් නැතුව ප්ලාස්මාවක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඒකෝර තමන්ගේ ශාරීරිය දිහා බැලුවත් මේ ඔක්කොම කොන් අගු පේන්නේ නිකන් රිත්තක් වගේ පේනවා. පදාතයක් වගේ පේනවා. වේදනාවක් ඇවිල්ලා තන බැලුවත් වම් පැයද දකුණු පැයද සුළඟිල්ලද කියන්න බෑ වේදනාවක් තියෙනවා වලාකුලක් වගේ. එහෙම නැත්නම් සද්දයක් ඇවිල්ලා ගියත් ඒකේ අර්ථයක් මොකුත් නැහැ. උනියන් ගෝසාවක් ඇහෙනවා. ගඳක් ආවත් රසක් ආවත් පහසක් ආවත් ඒක අර ඒකේ තියෙන තීක්ෂණ භාව නැති වෙලා ඒ රූපය බුදුහාමර කියන රූප සංඥා බවටපත් වෙනවා. මේක පුදුමාකාර බයලවන දෙයක් බවටපත් වෙනවා. මේ තමයි බලන ආනපනෙත් ගෙවීමෙන් පවතිනවා. කයිදියා බැලුවොත් කය වම් පැත්ත දැක්කොත් දකුණු පැත්ත නැහැ. එතන එක පැත්තක් සෑහළු වෙලා එක පැත්තක් බර වෙලා. මේක ඇතුලේ නිකන් හිතා ගන්න බැරි දේවල් වෙනවා. මෙන්න මේ தത്വෙදී මේ රූපේ රූප සංඥාවක් බවට පත් වෙනකොට තාම ඒක අඳුනා ගන්න පුළුවන්. අච්චර ගොරෝසු තිබුණ රූපේ නැත්නම් ගොරෝසු ආස්වාද ප්‍රසාර සිුම් වෙනවා. සිුම් කටි සිුම් වේගනේ යනකොට තාම අඳුනා ගන්න පුළුවන් தത്വයක් තියෙනවා. එහෙම නැත්නම් සංඥා කරන්න පුළුවන්. අඳුනා ගන්න පුළුවන් හැබැයි අර අර ධනම්ම පැහැදිලි නෑ. හරියට කියනවා නම් වතුරයි හාලුයි පෙන්නලා ඒක තැඹුවාට පස්සේ කැඳ වෙනකොට කොහෙදද හාල්ලට මොකද උනේ කියලා හොයන්න බෑනේ දැන්. හාල්ලට තියෙනවා හැබැයි ඒක දී වෙලා. කැඳ වෙලා. ආන්නේ වගේ තිබිච්ච හාල්ලට වෙනකොට කැඳ පෙන්නනවා වගේ මෙන්න මේ මාරුවක් යෝගාවචරයේ භාවනාදී සිද්ධ වෙනවා. මේකට පුදුම බීතිකාවක් තියෙන යෝගාවචරයයි. මේ දැකපු අරමුණ නොපෙනී ගියයි කියනවා. ඔළුව කඩා වැටුණා කියලා කියනවා. නැත් නිින්දින් කියලා ගැස්සුණා වගේ වෙලාගේ කියලා කියනවා. එහෙම නැත්නම් එල්ල කරන්න අරමුණු කරන දෙයක් නෑ මම දැන් මොකද කරන්න කියලා අහනවා සැක කරනවා නිදි මහ විශාල විකෘති රාශියක් මතුවෙනවා අන්නේ වෙලාදී යෝගාචර දන්නා මේ රූපයේ ගෙවෙන්නේ ඉස්සෙල්ලා රූප සංඥා බවටපත් වෙලා තියෙන නිකන් ඊර පායනකොට හඳ බොඳ වෙලා යන්නේ ලොඳ වෙලා යන්නේ ආන්නේ වගේ වෙනවා කියලා අන්නේතදී බලන්න හිටියොත් යෝගාචර වෙන මේ රූපය රූප සංඥා බාඩවනේ සංඥා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ගෙවිලා ඊටාමත්ම සූක්ෂම තැනකදී බොහොම මායාකාරී විදිහට මේක ඇද්ද නැද්ද කියා ගන්න බැරි තැනටපත් වෙනවා. එතෙන්දී සතිය තියෙන්න ඕනේ කුශාග්‍ර බුද්ධිමත්ට. මේ පිනිච්ච දේ දැන් සංඥාවක් විතරයි. රූපේ නෑ රූප සංඥාවක් තියෙන. මේ රූප සංඥාවක් තියෙනවද නැද්ද කියන එක. නේව සංඥානා සංඥායතනෙ කියලා මේකට විශාල වශයෙන් අරූප ධානයක් වශයෙන් පෙන්වනවා. ගිහිලා ආකින්චා ඥානතන කිසිත් නැත්තන්ටපත් වෙනවා. කිසිත් නැති වෙන්නේ රූපේ නැතිවීම නෙවෙයි වෙන්නේ සංඥාව නැතිවීමයි වෙන්නේ. ඒ යෝගාවචර මේ කවදාවත් දන්නේ නැති ශේෂ්ත්‍රයකට ගිය නිසා එයා මේක බහ නොදන්න දරුවෙක් වගේ බහ තෝරන දරුවෙක් වගේ බොළඳ තත්ත්වයටපත් වෙනවා. අන්නේම ගිහිල්ලා ගිහිල්ලා මේ සාමාන්‍ය ලෝකයේ තිබිච්ච ආනාපානේ දැන් ඒ සාමාන්‍ය සංඥාවෙන් සංඥා කරන්න බැරි තත්ත්වයටපත් වෙන වෙලාවක් එනවා. ගෙවිලා ගෙවිලා ගෙවිලා ආනපනේ කියනවද නැද්ද කියන්න බෑ. දැන් හාල්ලට දිය වෙලා බත්තට නෙවෙයි හාල්ලට දියලා දැන් කැඳ වෙන්න හදනවා. මේකට හාල් කියන්නත් බෑ. දැන් බත් කියන්නත් බෑ. කැඳ කියන්නත් බෑ. ආන ඔය தත්ත්වයට යනකොට අපේ හිත නසඤ්ඤ සංඤී ලෝකේ සංඥාවක නෙවෙයි තියෙන්නේ. ඒ සංඥා ගෙවිමින් පවතින්නේ. න විසඤ්ඤ සංඥා අපේ හිත විකෘති වෙලා පිස්සු වැටලා විසඤ්ඤ වෙලා නෙවෙයි මේ. භාවනා ඉතාමත්ම තියුණු තැනක්. පේන්නේ නිකන් විසඤ්ඤ වෙලා වගේ තියෙන දේවල් ඔක්කොම බොඳ වෙලා ගියාලා මතක ඇවිලා ගියා වගේ. ඒ නිසා ඒක විසඤ්ඤ වෙලත් නැහැ. මේ ආපු පාර දන්නවනම් පේනවා සතිය දියුණු වෙලා තියෙන්නේ. හැබැයි ඒක ලෑස්තිලා යන්න ඕන. ඒ වගේම නෝපි අසඤ්ඤී මේ අපි අසඤ්ඤී තලයට ගිහිල්ලා ඒමෙකුත් නෙවෙයි. මොකද්ද මායාවක්, ඡායාවක්, ලාංඡනයක් තියෙනවා. න විභූත සංඤ්ඤේ සම්පූර්ණව නැතිලත් නැහැ සංඥාව. ආන මෙතනදී තමයි ওই තණ්හාවත් දෘෂ්ටියත් මාන්නයත් බොඳ වෙලා යන්න හදන තැන, ගෙවිලා යන්න හදන තැන. ඉතින් එතෙන්දී විඥානයේ නැවත මේක ස්ථාවර කරගන්න ඒ නැති වෙච්ච මම ආයේ පట్టල කරගන්න එනතම බුදුරජාණන් වචනෙන් කියනවා නම් ප්‍රතිෂ්ඨාවක් ලැබලා දෙන්න අර ගෙවිච්ච මම ආය මේ මහන්නේ නැවත ඇතිකරනද තණ්හාව ඇතිකරන දන්න ෂට මායාවි සේරම කම් කරන බුදුරජාණන් කියනවා මේ මායාවෙන් දකපන් ෂටගති දැකපන්. වංචන ගති දැකලා මේ ගෙවෙන එක සම්පූර්ණ ගෙවෙන්න දෙන්න. මේ අරමුණක් අඳුර ගන්න තියෙන මේ සටහන් ලිංග නිමිති ආකාර නිද්දේශ සම්පූර්ණව ගෙවෙන්න දෙන්න. ගිවුනට පස්සේ එතන රූපේ විභූත වෙලා යනවා. නිකන් හරියට ගංගානනකම් ගිහිල්ලා මොහොතට දිය වුණා. දැන් ගංගානනක් කියන්න බෑ ඒකට. මෙතෙන්ට යනකම් ආවේ කරදිය, මිරිදිය. දැන් කරදිය බවටපත් වුණා ගංගානනකට මොකුත් උනේ නෑ. හැබැයි මුහුදට දිය වුණා. ආන්නේ වගේ මේ දීවන තැන්න ගියාට පස්සේ ඒක පිළිබඳව මේ තණ්හා නැති නිසා මාන නැති නිසා දික්ටි නැති නිසා ඉගෙන කතන්දර ගොතන්න බෑ. ඒක ප්‍රපංච කරන්න බෑ. ඉති යෝගාවචරය මේකට ලෑස්ති නම් මේ ගන්ධ රස පහස වශයෙන් වෙන්කමින් වශයෙන් දැකපු තෘෂ්ණාව වෙනත් දෙයක් බවට පත් වෙනවා. ගංගා නංගඟ මොහොතට තියෙනවා. එහෙම නැත්නම් අපි වැලි අහුරක් ගිහිල්ලා වැලි තලාවකට දාන්න. ඒ අර වැලි තලාව දැන් දාපු වැලි අහුර අහුරක් වතෙන් දැන් නැහැ නේද විසිරි ගියා හොයන්න බෑ. නැත්නම් ලුණු කැටයක් ගිහලා මුහුදට දාන්න. ලුණු කැටේ නැති වෙනවා. ලුණු කැටේ අනන්‍යතාවය නැති වෙනවා. වෙන්කොට හඳුනා ගැනීම නැති වෙනවා. ආන්න මේක දරා ගන්න බැරි නිසා අපි ආයෙත් පශ්චාත්තාප වෙන්නේ නැතුව ඒ ගෙවන් වෙන තැනටම හිත බොහෝ වෙලා පැවැත්වුවොත් පේන්න පටන් අර ගන්නවා. අන්න එවැනි තැනක් ජීවත් වෙද්දිම ලබන්න පුළුවන්. මරණයෙන් පස්සේ නෙවෙයි නිවනට යන්නේ. මේකට ලොකු පෞරුෂත්වයක් ඕන. මේකට ලොකු සීල ශික්ෂා සමාධි ශික්ෂා අනුග්‍රහයක් ඕන. මේකට ලෑස්තිලා යන්න ඕනේ මොන අරමුණක් අරගෙන භාවනා කරත් ඒ අරමුණ දැක්ක දැක්ක දන දන ගෙවෙනවා. අන්නේ ගෙවෙන වෙලාවේදී ඇපිල් නඩු දාලා ආයේ නඩු අවුලුත් කරන්න යන්න එපා. ඔය ගෙවෙන්න හරි. අන්න එතකොට පේනවා මේ රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්, පහස වශයෙන්, ධර්ම වශයෙන් තිබුණු වේ රුප්පණ ගතිය තවදුරටත් Tamanට කරදර නොකරන අවලංගු තත්යකටපත් වෙනවා. ඒ රූපේ විභූත වෙනවා. ඊට පස්සේ ආ තවදුරටත් ඒ රූපේ තියෙන මම සහ මම නොවේ කියන සීමාව නැති වෙලා යනවා. මේක මෙතන ඉඳ මේක නෙවෙයි අහුවෙන්නේ ඔක. මේකේ ඉඳලා ආයේ රූපේ අඳුර ගන්නකොටම තමයි ගැසිලා ඉන්නේ ඔය. බය වෙලා වගේ ආපහු එළියට එනවා. ඊට පස්සේ ආයෙ ඔන්න ආනපානෙ පේනවා. ආයෙසරයක් බලන්න ආනපානෙ ගෙවෙන කම්ම යන්න අරින්න. ඊට පස්සේ ආයෙසරයක් එනකොට ගැස්සෙනවා. මෙහෙම වෙලා තීරයට පටන් ගන්නවා අපි මේ රූපේ විභූත වෙන තැනට බය නිසා නිවන අපි ළඟට එනකොට අපි නිවන ප්‍රතික්ෂේප කරනවා. ගෙටේන නිවනට මුහුණට කෙල ගන්නවා. ගෙටේන නිවනට උණුතරුවක් කරනවා. ඒක නිසා මේ ගෙටේන නිවනට ගෙටෙන්න දෙන්න නැත්නම් ඒ ඇසුර ලබා ගන්න අපි කොච්චරක් දක්ෂ වෙන්න ඕනේද මේ රූප තණ්හා රස තණ්හා ගන්ධ තණ්හා වශයෙන් මේ තියෙන දේවල් සංඥා ස්වරූපෙන් අඟවනවක් ඇඟවීමක් ඇති කරන මට්ටමක ඉඳලා නැති මට්ටමට යන තැන මෛත්‍රී බුදුහාමරගේ සාසනෙත් එකයි ගෞතම බුද්ධ සාසනෙත් එකයි අදාල්ලන්න බැරි නම් මෛත්‍රී බුද්ධ සාසනෙත් බෑ දැනටත් මේක තියෙනවා මේකට බය වෙන්නේ නැතුව මේකට මුහුණ දෙන්න නම් Taman තීරුම් ගන්න ඕනේ මෙන්න මේ ගිවන් වීම ඒක අඳුනා ගැනීම වලට තමන ලද නිමිති තබපු නැත්තම් ලේබල් ගහපේ වගේ ගන් වුණාට ඒකෙදී යෝගාවචරයාගේ තණ්හා මාන දිට්ටි ගෙවන්නට අවස්ථාවක් කරගන්න වෙර අපේ සාමාන්‍ය මනස කරන්නේ මොකද්ද ආයසරයක් අතගාලා බලනවා එක්කෝ එහෙම නැත්නම් හයියෙන් හුස්ම අරගෙන බලනවා එහෙම නැත්නම් හිත නින්දට වැටෙනවා එහෙම නැත්නම් සැක කරනවා අන්න එහෙම නොවෙන්න යෝගාවචරයා කොච්චර සූදානමකින් යන්න ඕනේද අන්න එහෙම ගිය දවසේ තේරෙනවා එතෙන්ට එනකොට ඒ කියන්නේ රූපයේ ගෙවෙන තැනට එනකොට ඒකේ රූප තණ්හාවක් හෝ සද්ද තණ්හාවක් හෝ ගන්ධ තණ්හාවක් හෝ රස තණ්හාවක් හෝ පොට්ටබ්බ තණ්හාවක් ගෙවම් කරන්න පුළුවන් මේක ලක්ෂ වාරයක් යෝගාවචරයට කර කර බලන්න පුළුවන්. ආයෙත් රූපේ ඉන්න බලන්න ආයෙත් නැති වෙන්න. ආයෙත් එන්න බලන්න ආයෙත් නැති වෙන්න බලන්න ගිය දවසේ යෝගාවචරය කවදා හෝ මම මේ කරන ප්‍රයත්නය මේ තණ්හාමාන දිට්ටි ගෙවණ්ඩයි උත්සාහ කරන ඒ නිසා මේ ඇතිවීමට මනාප වෙන්නත් එපා නැතිවීමට මනාප වෙන්නත් එපා දෙකටම සමහිත දාගෙන කරන්න පටන් අරගත්තොත් ඒකට අපි කියනවා මේ ගන්ධ රස පහස සම්බන්ධයෙන් සීල ශික්ෂාව ඉක්මවල සමාජ ශික්ෂාව ඉක්කල ප්‍රඥා ශික්ෂාවට වැටෙන වෙලාව. මේක ওই බුද්ධ ජයන්ති ඉස්සලා කට්ටිය හිතුවා දැන් ඉවරයි බුද්ධ ශාසනය මේව ගන්න බෑ. මේව නෑ. මේ ඒ හරිය ගිහිල්ලයි කියලා. ඒ නිසා කට්ටිය පටන් ගත්තා මෛත්‍රී බුද්ධ ශාසනයේ වැඩ කරන්න. නමුත් අද පසුගිය අවුරුදු 30 40 මේක ආයෙ මතු කරලා පෙන්ලා දෙනවා. එහෙම වෙලා නැහැ. දැන් වුණත් කවුරු හරි ඒකට සූදානම් මනසකින් ගියොත් මේක අල්ලන්න ඕන කියලා මනසකින් ගියොත් මෙතන කවුරුවක්වත් නැහැ මේක අත්දකපො නැති. කිසිම කෙනෙක් මේකට හැසිරෙන හැටි දන්නේ නැහැ. එහෙම නැති වෙනකොට ආය ඇති කරන්න හදනවා. ඒ කියන්නේ අලුතෙන් ප්‍රතිස්ථාපක් කරන් දෙන්න හදනවා විඥාණය. ඒ විනෝට ඒ විඥානයේ ප්‍රතිස්ථාව ලබන තණ්හා මාන දිටි ගෙවෙන වෙලාවේදී ඒකට අනුග්‍රහකරනද මොන්න තරම් සංසාර බයක් තියෙනවා. මොන්න තරම් ධර්ම ඥානයක් තියෙන්න ඕනද? ඒ වගේම මොනතරම් ලෑස්තියක් තියෙන්න ඕනද කියන නිසා මේක කළ හැක්කක්. දැනටමත් වෙලක් තියෙනවා. නමුත් ඒක දැන දැන දැක දැක ගිහිල්ලා සම්පාදනය කරගන්න පුළුවන් නම් එයාට තේරෙනවා මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා වූ උත්කෘෂ්ඨම උපරිම අභියෝගය තමයි මෙතන තියෙන්නේ අරමුණක් ගෙවෙන තැනදී බත්තට ගෙවිලා කැඳ වෙන තැන බලන්නේ ඇහක් පිට ඇහක් තියලා බලන ඉන්නවා. එහෙම නැත්නම් අයිස් ටිකක් වතුර වෙන හැටි බලන ඉන්නවා වගේ. වතුර ටිකක් අයිස් වෙන හැටි බලන ඉන්නවා වගේ මේ රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන් තියෙන මේ තේරම අන්තිමට මොනවාක්වත් හොයාගන්න බැරි තත්වයකට යල්ලා යනවා. කොටිම කියනවනම් රූප වෙන්නේ, ශබ්ද වෙන්නේ, ගන්ධ වෙන්නේ, රස වෙන්නේ, ස්පර්ශ වෙන්නේ කම්පන වේගයක් විතරයි. ඒ කම්පන වේගයට ඕනේ නමක් දෙන්න පුළුවන්. තණ්හා මාන දිට්ටි තියෙන්න ඕන වට කම්පන වේගයට නමක් දෙන්න. නැත්නම් කම්පන වේගයක් පාටපත් වුණාට පස්සේ ඒකට තණ්හාව ඇති වෙන්නේ නැහැ. ඒකට මාන්න කරන්නත් බෑ. ඒකට මම කියා ගන්නත් බෑ. ඉතින් අන්න ඒක තමයි භවනාවේ. ඒක තමයි ප්‍රතිපදාවේ. එහෙම ඒක තමයි මේ විපස්සනා ඉහෙළම කෙලවර කියන එක sannivedana කරගන්න පුළුවන් නම් ඒක සාර්ථක බණක් කියනවා. මට සාධාරණ තැකයක් තියෙනවා මේක sannivedana වෙනවද නැද්ද කියලා මුහුණ දිහා බලනකොට පේන්නේ එන ගාච්ඡ තෝම් පිට්ටනේ වගේ මට. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ මේවා ගැඹුරුයි. ඒ නිසා මම බණ මෙතනින් නතර කරනවා අනිත් දවසේ ඉතුරු ටික කතා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.